වේත එළඹිලා ඒක සුවද සාකච්ඡාවක් අහනවා තථාගතයන් වහන්සේ මරණයන් මතු වෙයි නොවේයිත් කියන මතය මේකද සරුවචනාංශ පිළිගන්නේ මෙයම සත්‍යයයි අනික් සෙස්ස සියල්ල බොරුයි කියන මතයේද දිට්ඨියේද ඉන්නේ කියලා. ඉතින් එතකොට ඒක තමයි අපි ඉදිරිපත් කරගත්ත ગાතා මේ උද්ෘත්‍ය කොටසේ සිංහල තේරෙට තථාගතයන් වහන්සේගේ උත්තරේ මේ මට එහෙම දෘෂ්ටියක් නැහැ අකිවච්චගත තථාගතයන් වහන්සේ මරණයෙන් මතු වෙයිත් නොවේයිත් වෙයි කියන මේම සත්‍යයයි සෙස්ස බොරුයි කියන මතක් මලක නැහැ කියලා. ඉතින් එතකොට ඒ අර ඒ අභ්‍යගත වස්තු වල හැම ප්‍රශ්නයකටම ਸਰවචනාංශය දෙන උත්තරේ තමයි එයා කියන එකම නැත්නම් උද්දුත කරලා පෙන්නලා නෑ එහෙම එකක් නෑ කියලා කියනවා. ඒ නිසා ඒ ප්‍රශ්න 10ෙම මේ විදිහට තමයි දිගට දිගට ගමන් කරන්න මේක තමයි සූත්‍රයේ ආරම්භය පටන් ගන්න වෙලාවේදී. ඉතින් එතනදී අපි මේ සරුවචන් වහන්සේට ඉදිරිපත් කරන ප්‍රශ්නය පිළිබඳව නැත්නම් අග්ගිවච්ඡ ගෝත්‍ර සූත්‍රයේ මේ පාඩේ පිළිබඳව ඉදිරියට යන්න ඉස්සෙල්ලා අපි ඉදිරියට ගත්ත උපමාන දෙකක් මතක් කරගන්නේ කොහොඳයි අපිට ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන ධර්මදේශනාවේ නිරවුල් භාවයේ සඳහා. මෙතන මේ තථාගත කියන වචනය අපි සම්මත ක්‍රමයට පාවිච්චි කරන්නේ ਸਰුවචන් වහන්සේට. තථාගත කියලා කියන්නේ එහෙව් නැත්නම් එහෙව් තත්ත්වයටපත් කියන එක. තත කියලා කියන්නේ නොසලෙන මනසට. තතතාවය. එහෙම නැත්නම් තථාගත කියලා කියන්නේ එවැනි තත්ත්වයටපත් වූ එහෙව් කියන අදහසයි. නැත්නම් නොසලෙන මනසක් ඇති කෙනා. ඉතින් මේ තථාගත කියන මේ අර්ථේ වචනේ අර්ථ ඡායාවට මේ සූත්‍රයේදී සියලුම සත්වයෝ වැටෙන බව අටුවාවත් ඉදිරිපත් කරනවා. ඒක කවුරුත් වගේ පිළිගන්න දෙයක්. මරණින් මතු සත්වයා වෙයිද නොවේද? වෙයි කියලා එකක් තියෙනවා නොවේයි කියලා එකක් තියෙනවා වෙයි නොවේයි කියලා එකක් තියෙනවා වෙයි නොවේයි නොවේයි නොවේයි කියලා තව එකක් තියෙනවා මේක තමයි මේ අභ්‍යගතව ප්‍රශ්නවල හතරකෝන් එක ඉදිරිපත් කිරීමක්. ඉතින් මෙතනදී ගන්නේ මේ තථාගත තෙමේ මරණය මතු වෙයිත් නොවේයිත් වෙයි. වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් කියන එක. මේකද මතේ කියලා හරුවචනාංශයෙන් අහන්නේ අග්ගිවච්ඡකොත්. ඉතින් අපි මේකේ තේරුම් ගන්න ඕනේ. පළවෙනි පියවර තමයි මෙතනද තථාගත වුණත් සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් දෙකම එකයි මේ ප්‍රශ්නේදී. නමුත් පෘථග්ජන කෙනෙක් එහෙම නැත්නම් සදාචාරවාදයට වැටිච්ච කෙනෙක් පිළිගන්න කැමති කෙනෙක් වෙන එකක් නෑ. මේ ਸਰවචන් වහන්සේත් එක්ක සත්වයා සම කරන එක. නමුත් ඉතින් ඒක තමයි පදගතාර්ථ අනුව බලනකොට මරණින් මතු වෙයිත් නොවේයිත් වෙයි හෝ නොවේයි හෝ වෙයි නොවේයි දෙකම හෝ වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන එක නිවන් දැකත් නැතත් එකයි. ඉතින් ඒක තේරුම් ගන්න තමයි අපි මේක බලන්නේ මැරෙන්න ඉස්සල්ලා. මරණය මත්තමේ වුණාට පස්සේ අපිට මේක කරගන්න බැරි නිසා. ඉතින් ඒක නිසා අපි එකක් තීරුම් අරගන්න ඕනේ මේ මෙතන තථාගත කියන වචනේ සත්‍යය කියන වචනෙත් එක්ක ගලපන්න පුළුවන්. අපි හිතාගමු මේ දේශනාවට ඒක එහෙමයි කියලා. ඊට පස්සේ සත්‍යය කියලා කියන එකත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලාට කැඩුවාම මේ ප්‍රශ්නයට භාවනා කරන වාසයෙන් උත්තර නොදී යුතු ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක් තියෙනවා මේ විදිහට බෙදාගත්තොත් ඊට පස්සේ ඒක තමයි භාවනා කියන්නේ ඒක තමයි විපස්සනා කියන්නේ ඒක තමයි අපි භාවනා කරනකොට මානසික කාර්ය කරන්න ඕනේ කියලා සාධනීය පැත්තට ගන්න පුළුවන්. ඒක නිසා මේ අදහස් කරන තථාගත වචනාර්ථය හෝ සත්ව කියන වචනාර්ථය වෙනුවට මෙතන තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ උපාදානස්කන්ධ පහයි ඒක ඉතින් ඇත්තටම පොතේ පතේ දැනුම තියෙන නැත්තන්ට අදාළ වෙන ගෝචර වෙන කොටසක්. ඒක ගත්තොත් එහෙම පුළුවන් ද යෝගාවචරයට භාවනාවේදී විපස්සනාවේදී උද්දට මානසිකාරයේ සතිය පවතින වෙලාවක මේ ජීවත් වෙද්දිම මැරෙන පස්සේ නෙවෙයි ජීවත් වෙද්දිම තේරුම් ගන්න දැන් රූපයත් වෙයිත් රූප නොවේයි දෙකම කියලා. රූපේ වෙයිත් නොවේත් නැත්නම් ආනාපානෙ තියෙනවා නැහැ. මේ තියෙනවා මේ නැහැ. මේ නැතිවෙච්චින් ආයෙ තියෙනවා මේ තියෙන එකෙන් ආයෙ නැති වෙනවා. ආනෝ තත්තර ගියාට පස්සේ ඒක යෝගාවචරයට අස්පනා පිට ඊතු ගන්න පුළුවන් නම් ඒකෙන් ඒ යෝගාවචරයට සාධනය කරන්න පුළුවන් ප්‍රමේයක්. එහෙමනම් මේ වේදනාවත් සංඥාවත් සංස්කාරත් විඥානයත් මේ විදිහටම වර එක මට වේදනාවක් දැනෙනවා නැති වේදනාවක් තීන වේදනාවක් දැනෙනවා ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. එතකොට නොදැනෙන වේදනාවකින් වේදනාවක් මතුවෙනවා. එතකොට වේදනාව වෙයිත් නොවෙයිත්. යට සංඥාවක් තියෙනවා මට සීබුද්ධිය තියෙන බව දාන්න. මතකේ තියෙනවා. නැත්තම් සී මූර්ජා වෙලා නැහැ. නමුත් සී මූර්ජා වෙච්ච අවස්ථාවකත් ජීවත් වෙද්දිම අත්දකින්න පුළුවන්. ආයේ ඒකෙන් ආයේ සිහිය එනවා. ඊට පස්සේ ආයේ සිහිය නැති වෙනවා. ආන්න ওই දෙක අතර නොසලන මනසක් ඇති කරගත්තොත් සංඥාවට සාපේක්ෂවත් සංඥා වෙයිත් අවස්ථා තියෙනවා නොවෙයිත් අවස්ථා තියෙනවා වෙයිත් නොවෙයිත් දෙකම එකිනෙකට සාපේක්ෂයි එක එකන එක එකනට ඉඩ දීලා අයින් වෙනවා තියෙන බව සංඥා තියෙන බව දැනගන්නකොට නැතිවීම බව නැහැ නැති බව තියෙනකොට තියෙන බව නැහැ නමුත් මේ දෙන්න මාරු වෙනකොට පේනවා නැති බව තියෙන්න බෑ තියෙන බව නැතුව තියෙන බව තියෙන්න බෑ නැති බව නැතුව කියලා සංඥාවෙත් තියෙනවා මේ විදිහේ මොකද්දෝ තට්ටු මාරුවක් මේ දෙක මැරෙන්න ඉස්සලා අත්දකින්න පුළුවන් ඊගාට සංස්කාර වල තියෙන තත්වයක් මේ සඳහා කලබල වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කලබල වෙලා ප්‍රතික්‍රියා කරලා සීමුර්ජා වෙලා පිරිත් නූල් ගැට ගාගෙන බෝධි පූජා තියාගෙන නටන එකට කියනවා සංස්කාර කියලා. නෑ නෑ මේක නෙවෙයි මම මේ කරන්න හදන මේක සංඥාව නැති වුණාට කලබල නොවී ඉන්න පුළුවන්. සංස්කරණය නොකර ඉන්න පුළුවන්. ආලවට්ටම් නොකර ඉන්න පුළුවන්. හිත කලබල කරන්නේ නැතුව ඉන්න පුළුවන්. කලබල වුණත් ප්‍රශ්නකුත් නැහැ. ඒක තමයි පැවැත්ම කියන්නේ. සංසාරේ කියන්නේ මෝහය කියන්නේ විඤ්ඤාමේ තෘෂ්ණාව කියන්නේ මෙහෙම වෙනකොට කලබල වෙන එක. ඒකට අවිද්‍යාව කියනවා. ඒකට තෘෂ්ණාව කියනවා. කලබල නොවිත් ඉන්න පුළුවන්. ඒක කලබල නොවි ඉන්න මිනිස්සු ඕන ටිකකින් ආය කලබල වෙනවා. මේ කලබල වෙන මිනිහ ආය ටිකකින් හිතා ගන්නවා කලබල වෙන්න ඕනේ නැහැ කියලා මේ අනුව බලනකොට සංස්කාර කරන අවස්ථාව නිකන් සකස් කිරීම කරන, ආරැඳීම් කරන, නිරූපණ කරන එහෙම නැත්නම් විස්කන් වීම. මේ තියෙන එක අහලවට්ටම් කරන ගතිය අමාලාට එනවා තමාට නැහැ. ඊට විඥානයක් තියෙනවා. රූප ඇති අවස්ථාව නැති අවස්ථාව වෙන් කළ දක්වන්න හදනවා. ඇති එක හොඳයි නැති එක හොඳ නැහැ. නැත්නම් නැති එක හොඳයි ඇති එක හොඳ නැහැ කියලා විඥානේ මේක අස්සට ගිහිල්ලා එයා මේ අයියා වෙන්න හදන ගතියක් තියෙනවා. ඒකට වේදනාවක් දැනෙන එකයි නොදැනෙන එකයි අරගෙන දැනෙන එක හොඳයි නොදැනෙන එක හොඳ නැහැ. නොදැනෙන එක හොඳයි දැනෙන එක හොඳ නැහැ කියලා මෙයා අතරමැද විනිශ්චයකාරයක් වෙන්න හදනවා. එහෙම නැත්නම් සිහි බුද්ධිය සිහිය මුර්ජා වෙලාද සිමුර්ජා කියලා කියන්නේ මේ ක්ලාන්ත වෙන ගතිය වෙන වචනෙන් ගත්තට හොඳට ඕම Taman දන්නවා භාවනා කරනකොට මේ ටිකේදී මට මතක තිබිලා නැහැ. මේ ඊට පස්සේ මතක් වුණා. ඒ නිසා දන්නවා ඉස්සෙල්ලා මතක තිබිලා නැහැ. මෙන්න මෙතනදී මේ මතක තියෙන අවස්ථාවේ මතක නැති අවස්ථාවේ අතර වෙනසක් තියෙනවා කියන තමයි විඥානේ මතුවෙන්නේ. විඥානේ කියනවා නෑ නෑ නැති එක හොඳයි තියෙන එකට වැඩිය කියලා එක පැත්තකට කියනවා. අනිත් පැත්තේ කියනවා තියෙන එක හොඳයි නැති එකට වැඩිය කියලා කොහොම හරි මේ දෙන්න දෙකට කඩලා මෙතන එයාට තනක් ගන්න හදන එක තමයි විඥානය කරන්නේ. සංස්කරණයේදීත් මේ වෙලාවට යමක් කරන එක මනසින් සම්බන්ධ වෙන එක ප්‍රතික්‍රියා කරන එක හොඳයි. නේන මොනවත් නැතුව මලමිණියක් වගේ ඉන්න එක හොඳයි. මෙන්න මේ දෙක අතර දෙකක් මේ කියලා හිතපු ගමන් විඥානෙ මතුවෙනවා. මේ දෙකම කාසිය දෙපැත්ත එකමයි මේ දෙපැත්තේ ඉන්සව දෙකෙන් එකටවත් මනාපමනාප පහළ නොකර ඉන්න පුළුවන් නම් විඥාණයට läග ගන්න තරක් ඇති වෙනවා. විඥානයේ අපපතිත්‍ය තත්ත්වයටපත් වෙනවා. විඥානය මායාව පේන්න පටන් ගන්නවා. හෙළුව පේනවා. අන්න එතෙන්ද යනකම් යෝගාවචරය ගියොත් ඒක නට තථාගත කියලා වචන ලස්සනට කිය හැකියි. එයා ඒකට විඥානයත් වෙනවා, සත්‍යයත් වෙනවා, තථාගතයත් වෙනවා, තථාගතයනුත් වෙනවා. වේතිත් වෙයිත් වෙනවා, නොවේත් වෙනවා. අන්න ඔය වෙලේ தත්වයක් නම් මේ අග්ගිවච්ඡකොත් අහන්නේ තථාගතයන් වෙයි නොවේයි දෙකම වෙන්න පුළුවන් දෙකම සරෝජන පිළිගන්නෙත් නෑ ඒක. දැන් මේ මම මේ විස්තර කරපায়ে ඒක හරනම් ඕක කියන්නත් එපායි. ඕක එහෙම වෙලාවකොත් එහෙම නෑ සරෝජන කෙලින්ම ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එවැනි මේ දෙයක් භාවනාවේදීම අත්දකිද්දි රූපේ වෙයිත් නොවේයිත් වෙන්න පුළුවන්. වේදනාව වෙයිත් නොවේයිත් වෙන්න පුළුවන් සංඥා වෙයිත් නොවේයිත් වෙන්න පුළුවන් සංස්කරණ සකස් කිරීම වෙයිත් නොවේයිත් වෙන්න පුළුවන් විඥාන දෙකට බෙදලා ආණ්ඩු කරන ගතියකුත් වෙන්න පුළුවන් දෙකම පිළිගන්න ගතියකුත් වෙන්න පුළුවන් කම අත්දකපු යෝගාවචක පැත්තෙන් බැලුවොත් එහෙමනම් මේක බාර ගන්න එක ලොකු දියුණුවක් නේ භාවනාවේ මේක භාවනාවේ නිවන් මාර්ගයේ අනිවාර්ය අංගයක් නේ ඒකට අකිවච්චකොත් අහන්නේ හොඳ දැනුවත් තේරුමක් ඇති සෞඛ්‍ය සම්පන්න ප්‍රශ්නයක් නේ ඇයි සරුවචනාංශ මේක ප්‍රතික්ෂේප කරන්නේ ඒක අපිට විස්තර කරගන්න පුළුවන් වුණොත් ඕන ධර්මදේශනාව සාර්ථක වෙනවා වෙනවා. ඉතින් ඒක ඒකට එන්න අපි ඉස්සල්ලාම අර මෙතික් කියාපු தত্ত্ব පිළිබඳව අපි අත්දැකීමෙන් සම්බන්ධ වෙන්න අත්දැකීම් සම්බන්ධ වෙනවා කියලා කියන්නේ අපිට අපි ගත්තොත් සක්මනේදී මේ වම දකුණ කියලා අල්ලා ගන්නලා ධර්මුණක් නිමිත්තක් ආලම්බණයක් සහිතව භාවනා කරලා අනායාසයෙන් භාවනා කරද්දී බා මේ සක්මන නම් තේරෙනවා මට මේ වම වශයෙන් දකුණු වශයෙන් දැන් තේරෙන්නේ. ඒකට කිසි පාඩුවක් නැහැ. සමබර යනවා. ඒ නිසා වම වශයෙන් දකුණු වශයෙන් මුලමැද වශයෙන් නොපෙනුනාට සක්මන පය පැටලීමක් නැහැ. සතිය පගේ පැකිලීමක් නැ ලස්සන සතිය යනවා. එතකොට යාට තේනවා වම දකුණු වශයෙන් මෙනෙහි කිරීම සහිතවත් සතිය පවතින්න පුළුවන්. මෙනෙහි කිරීම රහිතවත් සතිය පවතින්න පුළුවන්. ඉතින් තාම ගැඹුරු තැනකදී ਸਰවචාන්සෙ පෙන්නනවා මේ මෙනෙහි කිරීම නැති වෙන තැන අරමුණ නැති වුණා කියලා තමයි අපේ හිත කියවන්නේ. ඒක තමයි අපේ තියෙන මායාව. ඒක තමයි අපි මේ සංඥාවක්, නිමිත්තක් ඒකට ආරූඪ කරන ලද දෙයක් නැති වෙච්චාම වස්තු නැතුණා කියලා අපි කියවනවා. ඒ යම් කිසි අරමුණක ලිංග ආකාර නිමිති ಉದ್ದೇಶ නැති වෙනකොට වස්තු නැතුණා කියලා අපි කියනවා. හරියට මේ හොඳට සක්මන් කරන ගමන් හොඳට මේ වම මේ දකුණ කියලා මෙනෙහි කරලා මේ ඔසවනවා මේ තබනවා කියලා මෙනෙහි කරලා මේ වම ඔසවනවා යවනවා තබනවා මේ දකුණ ඔසවනවා යවනවා තබනවා මෙනෙහි කරපියකනා සමස්තයක් වශයෙන් gediy pitima සක්මන් කරනකොට එයාට වම දකුණ නැහැ. වම මේ දකුණ කියලා මෙනෙහි කිරීමක් නැහැ. ඒක සක්මන හොඳට යනවා, පය පැකිලෙන්නෙත් නැහැ. සතිය කැඩෙන්නෙත් නැහැ. ඒකට වම දකුණ නැතිවීමක් නෙවෙයි වෙලා තියෙන්නේ මේ වම දකුණ මුළු සක්මන කියන gediy ඇතුලේ දිය වෙලා ගිහිල්ලා. එයාට දැන් මේ වම මේ දකුණ කියලා වෙන් කරන්න බෑ. මේක බොහොම ප්‍රකටයි. ප්‍රසිද්ධයි ආනාපානෙ ගත්තාම. ආස්වාද ප්‍රසාරය හොඳට බලහිනකොට ඒක නැති වෙනවයි කියලා කිව්වම හුස්ම ගන්න නැති කමක් නැහැ. හැබැයි ආස්වාදයෙන් ප්‍රසවාසය වෙක් කරන්න බෑ. ප්‍රසවාසයෙන් ආස්වාදය වෙන් කරන්න බෑ හුස්ම හොඳට යනවා. සතියක් තියෙනවා. හැබැයි මෙනේ කරන්න ගිය ගමන් භාවනා කැඩෙනවා. සතිය කලබල වෙනවා. කම්පණ වෙනවා. එනිසා යා තේරුම් අරගන්න ඕනේ මෙනේ නොකරට ඊටාම සිව් මට්ටමකින් හුස්මක් වැටෙනවා. මගේ හිත කියනවා හුස්ම නැහැ කියලා. අන්න ඒ වෙලාවට හුස්ම ඇතිත් නැතිත් මේ తত্ত্বය රූපස්කන්ධයාගේ ඇතිත් වෙයි නැතිත් වෙයි කියන తত্ত্বය කියලා අපි ධර්මදේශනාවේ නාමයෙන් තේරුම් ගත්තොත් රූපේ අපිට අල්ලන්න පුළුවන් මේ වගේ ඒක තුනී වේගන යනකොට තියෙනවා වගේම නෑ මේ නැති වෙච්ච එක ඔන්න තියෙනවා ඔන්න තියෙන එක මෙන්න නැති වෙනවා මෙන්න මේ తত্ত্বය අත්දැකිය හැක්කක් මරණය මේ පිට අත්දකින්නත් ඉතින් සෑහෙන ගමනක් ගිය කෙනෙකුට තමයි ඕකක් දකින්න පුළුවන්. එන්නේ අනිත් ඔක්කොමලා ඕක භාවනා වැරදුනායි කියලා හිතනවා, සතිය කැඩුනායි කියලා හිතනවා, සමාධිය නැතුනායි කියලා හිතනවා, මට ආනපාන ගැලපෙන්නේ නැයි කියලා හිතනවා. ඉතින් ඕක තමයි කණපින්දම කමඨාන් සුද්ධ කරනවා කියන්නේ ඕකට තමයි. ඔය කවදාද තීරුම් ගත්තොත් මේ හොඳට බලන් හිටපු ආනාපානේ ඇති නැති දෙකටම ගැලපෙන. නිකන් තැම්බිච්ච පිපිඤ්ඤ කැල්ලක් වගේ තියෙනම ඊටකොත් චප්ප වෙනවා. දවල්ට පායපු හඳ වගේ තියෙනවා. හැබැයි වලාකුලක් එක පටල වෙනවා. දිලිසෙන්නේ නැහැ. ආහන්නේ தත්වෙටපත් වීම කියන්නේ ලීන වෙනවයි කියලා. සැඟවි ගන්නවයි කියලා. නිලීන වෙනවයි කියලා. ඉතින් දැන් ගිය මේ ආණ්ඩුව තියෙනකොට ගිය පාර ආණ්ඩුව හිරකතේ ලීන වෙලා. මිනිස්සු මැරිලා නැහැ. හැබැයි ඒගොල්ලෝ බලය නැහැ. ඒ නිසා මේ මනුස්සයා මලහට වැඩ අහපන්. ඉතින් ඕක වෙනවට මිනිස්සු බයයි මැරනවට වැඩියි. මනුස්සයට මොනවත් වෙලා නැහැ. ඒ වගේම අපිට පක්ෂියා රජ වෙන වෙලාවක් වෙනවා, පක්ෂියා නීච වෙන වෙලාවක් වෙනවා. මේ දෙකම වුණාට මම ගෙඩි පිටින් ඉන්නවා. ඉතින් අර නීච වෙච්ච වෙලාවේදී අපි වහ කරනවා. අපි දික්කසාද වෙනවා. අපි ගහ බැන ගන්නවා. රජ වෙච්ච වෙලාවේ අඳුර පානවා. වාසි බස් දොඩනවා. මේ කාමයි. ඒ කාම තමයි නීච වෙන්නේ රජ වෙන්නේ. ඉතින් මේ නීච වීම රජ වීම අතින් බැලුවොත් නම් රූපයාගේ එහෙම දෙයක් අත්දැක ගන්නවා කියන එක විපස්සනා කරන යෝගාවචරයේකට හැක්කක්. හැකි සංඥාව ගන්න පුළුවන්. හැබැයි ඒක නම් නෙවෙයි භාවනා මධ්‍යස්ථානවල උගන්වන්නේ කියලා නම් මම හොඳටම දන්නවා. භාවනා මධ්‍යස්ථාන උගන්වන්නේ වෙන මොනවදෝ එකක්. භාවනා උගන්න්නේ යොත් මේ වගේ අග්ගවච්ඡකොත් සූත්‍රය සාකච්ඡා කරන්න අපි මොකටද කියලා ඇහුවොත් පෙන්වන්නේ සතාගතයන් වහන්සේ ඇති නැති කියනකට වගේම සත්වය ඇති නැති කියන වගේම සත්‍යය තුළ තියෙන රූපය ඇතිත් වෙයි නැතිත් වෙයි කියන එක අත්දැක ගන්න පුළුවන් ඒ දෘෂ්ටි කෝණයෙන් බලන කෙනා. ඉතින් ඒ දෘෂ්ටි කෝණයට අපි කියනවා සම්පජඤ්ඤය කියලා. අපි ඒ දෘෂ්ටි කෝණයට කියනවා යෝනිසමනසිකාරය කියලා. අපි දෘෂ්ටි කෝණයට කියනවා සම්මාදිට්ඨිය කියලා. අන්න ඒක තමයි ਸਰවචනසර පෙන්නට ඕන. ඉතින් ඒ නිසා ඒක අත්දකපු කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට කියලා තථාගතයන් වහන්සේ කොහොම වෙතත් සත්‍යයක් ඕක වෙතත් රූපේ නම් මේ වගේ ඇතිත්වේ නැතිත්වේ තත්ත්වයක් තියෙනවා. ඒ වගේම වේදනාදිගේ ගියොත් සැප වේදනා හොයාගෙන යන වෙලාවල් තියෙනවා. අපි දුක් වේදනා හොයාගෙන වෙලාවල් තියෙනවා. ඒකට අපිට තේරෙනවා සැප වේදනාව කෙලවර වෙන්නේ දුකෙන්. ඉතින් එතකොට මෙතන තට්ටු මාරුවක් තියෙනවා. හැම දුක් වේදනාවම කෙලවර වෙන්නේ දුක නැති බවෙන් සැපෙන්. මෙතන තට්ටු මාරුවක් තියෙනවා. මේ අතරමැද කැලලට කියන්නේ අදුක්කම සුඛ කියලා. ඒකට අපි කියනවා කම්මැලිකම කියලා, නීරසකම කියලා, ඒකාකාරීකම කියලා, එපා වෙච්ච ගතිය කියලා. එහෙම නැත්නම් බය උපදවන ගතිය කියලා, සැක උපදවන ගතිය කියලා අපි ඒකට යන්න කැමති නැහැ. මොකද වේදනාව පිළිබඳව සියල්ල දක්නාසුලෝ භාවනා කරන කෙනාට නිතර නිතර මේ කම්මැලිකම නීරසකම එනකොට කමඨාන සුද්ධ වුණොත් ඕක මේ භාවනා කැඩීමක්වත් මූ දේවියගෙට පැමිණියක්වත් නෙවෙයි සිරි දෙව්දුවගෙට වැටලා තියෙන්නේ. ඕක දිහා මේ වේදනාවේ තමත් ස්වභාවයක්. සැපත් නැති දුකත් නැති දෙයට අකමැත්තක් අපි ළඟ තියෙන්නේ. අකමැත්ත නිසා සැපත් නැති දුකත් නැති එක කම්මැලිකමක් නීරසකම වශයෙන් පේනවා. නමුත් මේකේ තියෙන මේ द्वේෂය දුරුවන් කරලා මේක ඥානපදනමෙන් බලන්න. මේක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බලන්න. මේකට ලෑස්තිලා යන්න ගියාම තේරෙයි දවසේ 180කට වැඩි අපි ඉන්නේ මේ අදුක්කම සුඛේ තමයි. ඒකට නීරස නිසා. ඒකට නොදකින් කියන නිසා අපි ඉතින් විවිධාකාර එක්ක බීඩි බොනවා, එක්ක චුයින් ගම් හපනවා, එක්ක කාඩ් ගහනවා, එක්ක පොත්පත් කියනවා, එක්ක රේඩියෝ බලනවා මොනවා හරි දෙයක යොදා ගන්නවා. අදුක්කම සුඛේ දන්නේ නැති නිසා. භාවනාදී මේක අල්ලගත්ත එක නඩ තේරෙනවා. දවසේ වැඩි වෙලාවක් ඉන්නේ මේකේ. මේකට නොදකින්න පතන් කියන්නේ ඉන්නේ. නමුත් මේකට සාදර භාවයෙන් වේදනාව පිළිබඳ සාකල්‍ය දැනගැනීමේ දහසින් ගිය කෙනාට පේනවා මේ අදුක්කම සුඛයට හිත දැම්මට පස්සේ ගෙන්දකම් පොළොවේත් භාවනා කරත හැකි. කොඩි ගහයටත් භාවනා කරත හැකි. මේ භාවනා කරන්න කියලා මේ ඔක්කොම සුභසාධක தত্ত্ব ඉල්ලන්නේ මේ මනුස්සයා මේ අදුක්කම සුඛය අඳුරන්නේ නැති නිසා. අදුක්කම සුඛයට පයින් ගහන නිසා. ඒක තේරුම් ගත්තට පස්සේ ඇයි ඉපදිච්ච හැම මනුස්සයම බුද්ධියටම හම්බෙච්ච එකක් තමයි ජීවිත බුද්ධියට අදුක්කම සුඛේ. හැබැයි අපේ අම්මලා තාත්තලා මේක නැති කරන්න කියලා තියෙනවා අපට. පන්ති කාමර ගුරුවරු කියන මේක නැති කරපන් කියලා. දේශපාලනඥයෝ අපිට පොරොන්දු වෙනවා අපි නැති කරලා දෙන්නම් කියලා. ආර්ථික විශේෂඥයෝ සමීකරණ දෙනවා මේක නැති කරන්න පුළුවන් කියලා. සමාජ විද්‍යාඥයෝ කියනවා දුප්පතුන් නැති ලෝකයක් හදලා මේක නැති කරලා දෙන්නම් හිටගෙන දිවි ලෝකයක් මවන්න කියලා. ඔක්කොම එක එකක් මේ අදුක්කම සුඛේ දන්නේ නැතිවෝ. දැනගත්තත් දන්නේ ද්වේෂපද නෙමෙයි. මේක ඥානපදන වල දැම්මට පස්සේ තීරිසනත් ඉන්නේ උතන තමයි, මමත් ඉන්නේ උතන තමයි, සරුවත්ඥානසෙත් ඉන්නේ උතන තමයි, නිවන් දැකපු එකත් ඉන්නේ උතන තමයි, නිවන් දීපු එකත් ඉන්නේ උතන තමයි. දැකපු එකන ඔකත් එක රණ්ඩු කරන්නේ රණ්ඩු කරලා වැඩක් නැහැ මේක ස්වභාවේ. වතුරේ තෙත ගතිය වගේ. දන්නේ නැති එක රණ්ඩු කරනවා. මේක බාරගත්තට පස්සේ පේනවා මේ සැප දුක් දෙක කියන මේ විචිත්‍ර දේවල් තිබුණට වැඩි හරියක් දවස් තියෙන අදුක්කම සුඛේ ඕක බාරගත්තට පේනවා මේ වේදනාව එතන විඳින්නෙක් නෑ වාගේ. විඳමනක් තියෙනවා සතුට වෙන්න කෙනෙක් හෝ කනගාටු වෙන්න කෙනෙක් නැති වෙච්චා ඕක අන්තිමට උපේක්ෂාවට වැටෙනවා. වේදනූපේක්ඛා කියලා එකක් තියෙනවා. වේදනාව පිළිබඳව ඇතිත් තියෙනවා තමයි නැතිත් තියෙනවා තමයි. පොඩි වෙනසක් තියෙනවා ඕකේ. මේක හරි භාවනා ක්‍රමය කියලා දැනගත්තාම පුංචි සතුටක් තියෙනවා. මේක භාවනා ක්‍රමය නෙවෙයි මේක කම්මැලිකම කියලා දැනගත්ත ගමන් දුකක් තියෙනවා. හැබැයි මේ මත දෙකක් මිස එකම අදුක්කම සුඛයට දෙන නම් දෙකක් විතරයි. ඊතර පැත්තෙන් බැලුවම එකක් කියනවා, පස්ස පැත්ත බැලුවම එකක් කියනවා. ඥාන සම්ප්‍රයුක්තව බැලුවොත් මේක සැපක්. ඥාන විපයුක්තව බැලුවොත් දුකක්. ඉතින් පේනවා වේදනාවේ ඇතිත් නැතිත් තත්වස්ථා තියෙනවා. සංඥාව බැලුවත් ඉඳපු ගමන් ආවදී වෙනවා භාවනාදී ඩක්කාල ගැසිලා. එතකොට තේරෙනවා පොඩ්ඩකට ඉසලා ඉඳලා නැහැ. සංඥාව නැහැ. මතකේ නැහැ. හැඟීමක් නැහැ. හැබැයි හැඟීමක් නැතුව ඉන්න බව දන්නෙත් නැහැ. දන්නෙත් ගැස්සුනාට පස්සේ ඒ නිසා හිතන සංඥා නැත්තරින් ඇති තැනට එන්න පුළුවන්. ඊට පස්සේ ඇති තැනින් නැත්තන්ට යන්න පුළුවන්. ඒ නිසා මෙයාට මෙයා සාපේක්ෂ නිසා මෙතන පේනවා සංඥාව ඇතිත් තියනවා කියන්න වෙනවා. මෙතන නැතිත් තියනවා කියන්න වෙනවා. නැත්නම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්න පුළුවන්. මෙතනදී සංඥා පිළිබඳ මේ தත්තර ගියාම යා මැරෙන්න ඉස්සෙල්ලා මැරුණා වගේ වෙනවා. සීනත් වෙලා උටානට සීනත් බව දානවා. මෙව සාමාන්‍ය මනුස්ස මනසට අදාළ නැති සුවිශේෂී ඥාන මේකට තියෙන බය නිසා අපි මේකට යන්නේ මේකට පරිශන කරන්නේ අපි ඒක එනකොට හිතනවා භාවනා වැටිලා එහෙනම් කවුරුද හුණියම් කරලා එහෙම නැත්නම් ක්ලාන්ත වෙලා කියලා අපි මේක මේ ඩාක් හෝල් එකක් කරගන්න නැත්නම් අන්ධ බින්දුව කරගන්නවා නොදකින්න බීතිකාවක් හදාගන්නවොත් මේක හොඳට ඥාණයෙන් ඉස්සරහට යන කෙනාට යන්න පුළුවන්. ඉතින් තේරෙනවානේ එතකොට මනස මානසික රෝග තියෙන කෙනාට මෙතෙන්ට යන්න බෑ කියලා. කායික වේදනා තියෙන මනුස්සයාට වේදනා පිළිබඳ උපේක්ෂාවට යන්න බෑනේ. ඒ නිසා යම් ප්‍රමාණයක කායික මානසික සෞඛ්‍ය සම්පන්න භාවයක් මේක අවශ්‍යයි. ඊට පස්සේ මේ වේදනාව හෝ සංඥාව ඇති නැති වෙනකොට කොළප්පු වෙන, තක්කුමුක්කු වෙන එකට අපි කියමු සංස්කරණය කරනවා කියලා. ඒකට හැපිරිත් උල් ගැට ගන්න හදනවා. එහෙම නැත්නම් පිරිත් කියනවා හයියේ. ආටානාටි කියනවා. ජලනන්දනේ කියනවා. ඒ කියන්නේ බයනේ. නෑ නෑ මේක බය වෙන්න දෙයක් නෑ භාවනා යනකොට අනිවාර්යයෙන් මේක දත යුත්තක්. මේක ඥාණයෙන් ඥාන සම්ප්‍රයුක්ත මේක දිහා බලන්න ඕන කියපුවාම නොසලී හිටියොත් සංස්කරණය කරන්න උපාදාන කරන්න හිටියොත් විදන නැති අවස්ථාවලුත් වෙනවා ආය වේදනায় එනවා. සංඥා නැති අවස්ථාවක් තියෙනවා ආය සංඥා වෙනවා. ආවට මොකද ආය යනවා. වේදනාවට මොකද ආය යනවා. කියලා මේ සංස්කරණය නොකර ආලවට්ට නොකර ඉන්න පුළුවන් ගතියක්. ඒක තමයි අපි යෝගාවචරයට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන යෝගාවචරය ඒක තමයි මේ භාවනාවේ අවසාන කෙලවර. මේවට කෑකොස්සම් ගහන්න එපා කාටවත් කියන්න යන්න එපා. කිව්වට කරන්න එක එක්කත් නැහැ. ලෝකේ ඔක්කොමලා ඉන්නේ ඔතන නම් උඹට පුළුවන් පොඩි කොනක් ලබන්න ඕකට සැලෙන්නේ නැතුව හිටපන්. ඕක සංස්කරණය නොකර පිළිගන්න සුළු ස්වරූපයෙන් ඉඳ කිව්වාම ඒ කටහඬ ඇහෙන්නේ නැහැ අබුද්ධෝත්පාද කාලේ. ඒ ඒ කල්යාණ මිත්‍රෙක් නෑ අබුද්ධෝත්පාද කාලවල. බුද්ධෝත්පාද කාලවල මේ තරම් හිගනම් හිතා ගන්න කොච්චර භාවනා කරත් අපි ඔතනින් එහාට පන්නන්න අපිට සද්ධර්මයක් ඇහියිද කියලා. ඒකට අපිට යෝනිස්මනස් කියලා පහළ වෙයිද කියලා. පහළ වීම කොච්චර ලොකු විප්ලවයක්ද කියලා. පහළ වුණාට ඒක තහවුරු කරගන්නවා කියන භ්‍රමචර්යයක් රකින්න. ඊට පස්සේ ඒක ආජීවයක් කරගන්න අපේ සාමාන්‍ය බුද්ධිය කොච්චර පස්ස රදිනවද කියලා කල්පනා කරන්න. මෙවැනි මෙවැනි නෛර්යානික ගමනක් යද්දි අපි ලක්ෂිකුත් එකක් නිදහස කරනු කිය කියා මේ ජීවන රටාවට එන්නේ නැතුව අර කුණුහරුප ජීවන රටාවට හම්බ කරන කන දාස වාල් භාවයට යන ජීවන රටාවට හේතු කන්නු දක්වන හැටි බලපුවාම මේකේ තියෙනවා වච්චකොත්තට අහන්න දෙයක් මේකේ තියෙනවා බුදුහාමරණ උගන්වන්න දෙයක් ඒ මොකද මේ සංස්කරණය නොකරලා සියල්ල යහපතට සිදු වෙන තියේදී මේ මමියා ඉස්මතු වෙන හැටි. මාන්නේ ඉස්මතු වෙන හැටි. ලාභ කුට්ටිය කරා ගන්න තෘෂ්ණාව ඉස්මතු වෙන හැටි. ඉතින් ඉස්මතු වෙද්දිම ඒක දකින්න එපායි. ඉස්මතු නොවි දකින්න නම් ගස්කල් නිවන් දැකලා නේ තියෙන්නේ. ඉස්මතු වෙලා නැහැ උන් නිවන් දැකලා. ඒක නෙවෙයි මේ බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. උඹට ඉස්මතු වෙනවා ඉස්මතු වෙලා ඒක පරිේශනයක් කරගනි. අමුද්‍රව්‍යයක් කරගනි. ඒක දිගට කරගනින් කියන එකයි තියෙන්නේ. ඒක සංස්කාරවලත් හොල්මන තියෙනවා. ඒකට මේ වෙයි නොවේයි කියන දෙක අතර දෙක පැත්තට බෙදලා රණ්ඩු කරන එක තමයි විඥානය කියන්නේ. ඒ දෙක දෙපැත්ත බෙදන රණ්ඩු කරනවා. මේක තමයි නීතිඥ වෘත්තිය කියන්නේ. ඒක තමයි මේ රණ්ඩු ඇති කරනවායි කියලා කියන්නේ. රජයේ දේශපාලනයේ තියෙන නීතිය ඔච්චරයි. දීපිස කඩපන් ගැටපන්. ගැටපු ගමන් උඹ රජ වෙනවා. ඒක තමයි ස්ප්ලිට් ඇන්ඩ් රූල් අපි සුද්ධට බයි. සුද්ධ නෙවෙයි හැම එකාගේ විඥානේ සුද්ධට වැඩිය සුද්ධයි. කරන්නේම දෙකක් හදාගෙන දෙක ගැටනවා. ඒක තමයි ගෑණි මිනිහ දෙන්න කියලා බදාගෙන තිනවා. ඉල්ලුම සැපවීම කියලා දෙකක් බදාගෙන තිනවා. හරි වැරදි කියලා දෙකක් බදාගෙන තිනවා. හොඳ නරක කියලා දෙකක් බදාගෙන තිනවා. මේ එකම දේ දෙකට බෙදලා තමයි මේ රණ්ඩුව කරන්නේ. ඉතින් මේ දෙකම පරමාර්ථ වශයෙන් එකයි. හරියට කාන්දමක උතුරු කර ද්‍රවය, දක්ෂිණ ද්‍රවය යකඩේ කාන්දන් වෙච්ච ගමන් උත්තර ධ්‍රේ උත්තර ධ්‍රේ තල්ලු කරනවා දක්ෂිණ ධ්‍රේ දක්ෂිණ ධ්‍රේ තල්ලු කරනවා උත්තර ධ්‍රේ දක්ෂිණ ධ්‍රේට බැඳෙනවා මෙන්න මේ කුණු අරප වෙච්ච ගමන් අපි ඒකට කාන්දම කියලා කියනවා ඒතකොට අගේ වැඩිවීමක් වෙලා තියෙන හැටනම් යකඩේ නමුත් උන්දලාට ඉස්සරහිට විදිහට ඉන්න බෑ උතුරු කර උතුරු ධ්‍රවයේ උතුරු ධ්‍රවයේත් එක්ක නිදා ගන්න කැමති නෑ දැන් උතුරු ධ්‍රවයේ උතුරු ධ්‍රවයේ විකර්ෂණය කරනවා ආකර්ෂණය නැති වෙනවා. ආන්න ඔය වගේ මේ විඥාණය ඇවිල්ලා නිකන් යකඩයක් ආඳන් කරලා ද්‍රව දෙකකට බෙදලා ඒ දෙක අපි සාමාන්‍ය ද්‍රව දෙක කියලා කියන්නේ පොළවේ උහෙලම කැලවරයි පල්ලම කැලවරයිනේ. නමුත් යකඩෙට උතුරත් එකයි දකුණත් එකයි. කාන්දමට නැහැ. කාන්දම උතුරු කර දෙවියට එකක් උතුරු ද්‍රවයේ උතුරු ද්‍රවයට කිට්ටු කරනකොට කාන්දන් දෙක වුණත් එකක්. මෙන්න මේ වගේ මේක ඇතුලේ මහ විකර්ෂණ ආකර්ෂණ දෙකක් ඇති කරලා තියෙනවා. මේ යකඩේ කාන්දම් වෙනකොට. ආන්නේ වගේ කාන්දම් වීමක් තමයි මේ තණ්හා මාන දිට්ඨි කියලා කියන්නේ. ආන්නේම යකඩේ කාන්දම් වීමක් තමයි මේ අවිජ්ජා තෘෂ්ණා කියලා කියන්නේ. හැබැයි මේක හොල්ලැව්වොත් ආයෙ යකඩයක් කරතයි. ඉතින් එතකොට වෙන්නේ අපරාධ කාන්දම් කෑල්ල බිම දාලා රත් කරලා යකඩ කෙරුවා කියන කතාව තමයි කියවෙන්නේ. නමුත් හොඳට මතක තියාගන්න යකඩයක් කාන්දම් කළ හැකියි. කාන්දම යකඩයක් කළ හැකියි. නමුත් කාන්දමේ තියෙන්නේ ද්‍රව දෙකක්. යකඩේ ද්‍රව බෙදීමක් නැහැ. අන්න ඒ වගේ කුණු හරපයක් තමයි මේ විඥානය කියන්නේ. ඉතින් ඒකනේ මේ අපිව නටවන්නේ. ඒකනේ මේ ඔක්කොම නඩුවට කතා ගන්න බෙදක දෝරුවා. ඉතින් ඌ කැමති නෑ ඌ මේ දෙකට බෙදලා ආණ්ඩු කරනවා කියන කතාව කියන්නේ. ඉතින් යෝගාවචරය තමන්ගේම විඥානය දිහා තමන්ම බලලා විඥානයේ මේ නාඩගම් බාරගන්න මැරෙන්න ඕනේ නැහැ. ජීවත් වෙද්දිම කරත හැකියි. හැබැයි ඒකට නටන කකුල ගෙජ්ජිය කපන ඥානයක් තියෙන්න ඕනේ. නටද්දි කකුලේ බැඳලා තියෙන ගෙජ්ජිය කපන්න ඕනේ. අන්න ඒ වගේ මේ විඥාණයට නටන්න දැරලා යා මේ හරි වැරදි දෙක බෙදාගෙන යන්න ගියාම ওই හරි කියන මිනිහා ගාවත් වැරදි තියෙනවා. ওই වැරදි කියන මිනිහා ගාවත් හරි තියෙනවා. ඇත්තට වශයෙන් බලනොත් වෙනසක් ඇත්තේ නැහැ. හොන්තර බලන අවුව වැටලා තියෙන හැඩයට උදේට බැලුවොත් එකක්, දවල්ට බැලුවොත් එකක්, ඉස්සරහින් බැලුවොත් එකක්, පස්සෙන් බැලුවොත් එකක්. මේ වගේ බලලා අපි මේ හදාගත්ත දේවල් අල්ලනවට ඒ தත්ත්වේ තහවුරු කර ගැනීමට දික්ටිගත වෙනවා කියලා බුදුහාමුදුර කියනවා. බුදුන්සේ මේ කියන්න හදන්නේ මෙවුවා බොරු නෙවෙයි. හැබැයි මේවා අල්ලගෙන ඉන්න බෑ. අල්ලන්න ඉස්සලා මේ தත්ත්ව මාරු වෙනවා. ඒ නිසා දික්ටියක් තියෙනවා. මට පෙනුමක් තියෙනවා. හැබැයි මම දික්ටිගත වෙලා නැහැ. මේ දික්ටියක් අල්ල බදාගෙන නැහැ. අල්ල බදා ගත්තොත් කොටි වලිගේ අල්ලගත්තා වගේ. ඊට පස්සේ ගෙවන්න වෙනවා. මේ වෙනස් වෙන දෘෂ්ටි ස්වરૂප ඒ ඒ තැනදී ඒ ඒ එක දකින්න මිස දැකපු දෘෂ්ටි කෝණය අල්ලගෙන ඒකම ගහපා දෙන්න උත්සාහ කරනවට නැත්නම් ඒ වෙහෙස ඒක තමයි අපෘතඥය කියලා කියන්නේ බුදුරජාණන්සේ ඒ අක්කිවච්චකොත්තර කියනවා අක්කිය යම් වෙලාවක මේ රූපය වෙයිත් නොවේයි දෙකම බාරගත්තයි කියලා හිතපන් නැත්නම් වේදනා වෙයි නොවේයිද කියන තියෙන තැනින් නැති වෙන නැත්නම් ඇති වෙනවා. සංඥා වෙයි නොවේයි. සංස්කාර වෙයි නොවේයි. විඥාන වෙයි නොවේයි කියන එක බොරු නෙවෙයි. භාවනා එක තැනකදී සමහරටම පරියන්කේදී හත්තට වතාවක් වෙනවා. පුළුවන් නම් 10 12 වතාවක් කරන්න. මේක වෙනවා. නමුත් මේක ඇල්ලුවොත් මෙන්න මේකයි සත්‍ය සියල්ල බොරුයි කියලා ඒකට කියනවා දිට්ටිගත වෙනවා කියලා. මේක දිට්ටියක්. මේක දෘෂ්ටියක් දැකිය යුත්තක්. මේක නාඩගමේ එක ජවනිකාවක්. මේ ඥාටි ජවනිකාව පරියන්කේදී පළවෙනි සැරේ වෙනකොට යෝගාවචරයට උණ හැදෙනවා. යෝගාවචරයට මේ අසාත්මක රෝග හැදෙනවා. අපත්‍ය රෝග හැදෙනවා. මොකද හිතන්නේ කවදාකවත් මේ ඇතිත් වෙයි නැතිත් වෙයි කියලා. නමුත් මම හිතන්නේ මෙතන ඉන්න කට්ටියට එච්චරම මේ ආසාත්මක தත්වෙයි කියලා. මොකද සමහර අය සමාල්ලවක අද්දකලා තියෙනවා. කළ යුත්තන එක නැවත නැවත අත්දකින්න එක. අත්දකින්නකොට මේක බොරු නෙවෙයි. රූපේ වෙයිත් නොවේත් ඇත්ත තමයි. වේදනාත් නොත් මේක මේකමයි සත්‍යය. ඊට කලින් ටික බොරුයි පස්සේ ටික බොරුයි කියලා මෝගමඤ්ඤං කියන්නේ. අනික් සියල්ල බොරුයි කියලා කිව්ව ගමන් බුදුජාන්ස කියනවා ditthිගත මේතං. ඔබ ඒකට ditthිය ditthිගත වුණා. අල්ල බදාගත්තා. කොටිවලිය අල්ලගත්තා. ඒකට කියනවා ditthි කාන්තාරං ditthි විසූකං මේක උඹට හරියට නිරෝධක කතරක තනුිනා වගේ උඹට පේන තෙක්මානක ക്ഷේම භූමියක් නැහැ. මොකද අල්ලගෙන තියෙන්නේ දිට්ටි කන්තානම් දිට්ටි ගහනම් නිකන් හරියට පඹ ගාලේ පැටලුවා වගේ වෙනවා. මේ එක කොනක් අල්ලලා. එතකොට වෙන්නේ අනෙක් සියල්ලම ප්‍රතික්ෂේප කරන්න එපායි. අරූපේ තියෙන වෙලාව ප්‍රතික්ෂේප කරන්න ඕන නැති වෙලාව ප්‍රතික්ෂේප කරන්න ඕන. අල්ලන්නේ තියෙනවයි නැතුවයි කියන එක විතරයි. ඇති නැති දෙකම. ඉතින් මේ අල්ලා ගැනීමම අනවශ්‍ය විදියට පක්ෂග්‍රාහී වෙලා පඹගාලක පැටලීමට ditthi ගහණං කියලා කියනවා. ditthi කන්තරං, ditthi විසුකං කියලා කියන්නේ ඔබ වැල් ගැඩවිල්ලේ කාන්තාරයක් එළියට අදලා දැම්මා වගේ වේලිලා නැහිනවා. මේ මේ මේ එක පුංචි ඩිංගිත්තක් මෙයමයි සත්‍යය. අනික සියල්ල බොරුයි කියන්ට යෑම නිසා ditthi විසුකං ඔබ නිකන් විසුක තත්තරපත් වෙනවා. නිකන් වේලිලා තොලකට පැලිලා ගණ්ඩ දෙයක් නැති තත්තරපත් වෙනවා. මේ බොරු නිසා නෙවෙයි. උඹ මේ එක පොඩ්ඩක් අල්ලගෙන අනික් සියල්ල විසු කරන්න යන නිසා ditthi විප්පන්දනං ඒකට අලුව ගැහෙන්න වෙනවා උඹට මේ මේ පොඩි දෙයක් අල්ලන නටන ගියාම අපි කියන ඒ ඕක අල්ලන උච්චර ගැහෙන්න එපා මිනිස්සු කියලා අපි කියන්නේ ditthi විසු විප්පන්දනං එතකොට මේ බොරුවක් නෙවෙයි අතර මේක මේ නාඩගමේ එක ජවනිකාවක් විතරයි. මෙයා මේ ඉස්සල්ලාම දකපු නිසා හෝ එවිටන් තව කෙනෙක්ගේ මතය බොරු කරන්න හෝ එතන මං විතරයි මේක දන්නේ අනුක් දන්නේ නැහැ කියලා හිතාගෙන මාන්නයක් නිසා හෝ මේක සංයෝජනය කරනවා. මේක ග්‍රහණය කරනවා. මේකත් එක්ක ගැහෙන්න හදනවා. මේක අල්ලගෙන පටලවා ගන්නවා. ඉතින් බුදුහාමුදුරු කියනවා මේ පෙරලෙන ජවනිකාවල මේ එකක් අල්ලන මොකටද මේ සංයෝජන කරන මොකටද විභන්දනය කරන මොකටද ග්‍රහණය කරන්නේ ඇයි මේ විසූකයක් හදාගන්නේ ඇයි මේ කාන්තාරයක් හදාගන්නේ මට පේනවා ඒකේ විදියට ආන මේ කාරණා යෝගාවචරය දන්නවනම් යෝගාවචරය කවදාවත් කියන එකක් නෑ මම පළවෙනි ධ්‍යානෙ ලැබුවයි කියලා. මොකද ඒක මේ එක තත්වයක් විතරයි. ඒකේ වෙලාවට එන එක දැන් මම පළවෙනි ධ්‍යානෙ ලැබුවට පස්සේ පළවෙනි ධ්‍යානෙ මනුස්සයා නම් මේ පුම්බගෙන ඉන්න ඕනේ, hina වෙලා ඉන්න ඕනේ කියලා මූ අඳිනවා අරකට. ඊට පස්සේ පළවෙනි ධ්‍යානෙ ලැබුව එකෙක් විදිහට ලෝකේ හැදිරෙනවා. මූ ඔළුව උසගෙන නහයෙන් බලාගෙන අනික් මිනිස්සු දිහා භාවනා කරන්නේ නැති දිහා බලාගෙන. ඉතින් මෙයා දැනගන්න ඕනේ මේ පළවෙනි ධ්‍යානෙ කියන එක මුළු ජීවිතේ මුළු භාවනා පරියන්කේ නැත්තම් බොහොම සුළු කෑල්ලක් බොරු නෙවෙයි. නමුත් ඒක දෙවෙනි ධානය ගැන. දෙවෙනි ධානය වල මිනිහ උදිහා බලන්නේ කොහොමද? තුන්වෙනි ධානය බලපුවා. මේ මච කොච්චර දුරට පළවෙනි ධානය අල්ලනවද කියනකොට දෙවෙනි ධානයට ය아가න්නවත් බැරි වෙනවා. ඒ වාගේම තමයි සෝවාන් කියන එක. ඒක ඇල්ලුවා නම් උන් ඉදිරියට යන්නේ මොකක් හරි ඇල්ලුවා නම් අනිත් දේවල් වලට නිග්‍රහ කරා වෙනවා. මේ පෙරලින ලෝකේ ඕ මට අද මේක පිළිසිදුව තේරුණා. හැබැයි ඕක විතරක් නෙමෙයි ජවනික රාශියක් තියෙනවා. ඒක රෑ නැත්නම් මුළු රෑ එක හීනෙන් එළි වෙන්නේ අපි එක හීනයක් නෙමෙයි දකින්නේ. අපි හීන කියන මිනිහා ළඟට ගිහිල්ලා කියන ඊයරෑ මං හීනයක් දැක්කයි කියලා. එක මොණයක් එක්කත් නැහැ. එක හීනයක් දාගෙන මේ දල් ඒ දකින්න හීන අතර එකක් අල්ලන්නේ මුගේ තණ්හා මාන දිට්ඨි නිසානේ. ඒක එකක් අල්ලන්නේ ඔගේ අවිද්‍යාව තෘෂ්ණාව නිසානේ. ඒකත් නාල්ලා ඉන්නවනම් හරියට හීන දකින්න නැති මිනිහෙක් වගේ. නෑ හීන ලක්ෂයක් දකින්න එකක්වත් අල්ලලා නෑ. ඒකත් හැකියාවක්. ඉතින් එතකොට හීන කොච්චර තිබුණත් එයා මේ ගලන ගඟෙන් මේ මේකයි කියලා එක එක වෙලාවක වතුර ටික අපෙන්න මේක තමයි ගඟ කියන්නේ යන්නේ. එයා කියනවා ගඟ කියන්නේ කෝක ගලන එකක්. ඔය සංසිද්ධිය කර ගඟ කියන්නේ වතුර ටික කර නෙවෙයි. කියලා ආන්නේ ඇල්ලිල්ල අල්ලන්න එපා කියන එකයි අග්ගිවච්ඡේදතර බුදුහාමර පෙන්වන්න හදන්නේ. ඒ නිසා බුදුජානනාංශයේ සඳහන් කළ තියෙනවා අග්ගිය යම් වෙලාවක මම මේ තථාගතයන් වහන්සේ මරණය මතු වෙයිත් වෙයි නොවේයිත් වෙයි කියවනම් මම ditthිගත වෙනවා ditthිගත උනායි කියලා කියන්නේ ditthi ගහනං ditthi කන්තරං ditthi විසූකං ditthi විප්පන්දනං ditthi සංයෝජනං මේ පෙරලෙන නාඩගමේ එක ජවනිකාවක් විතරක් අල්ලගෙන ඒකයි මේක වටිනාම දේ කියලා අර්ථකථනය කරන්නේ ඒකෙන් මට මාන්නයක් වෙන නිසානේ. මම යති කරගන්නනේ. මගේ තෘෂ්ණාවනේ. ඇයි ඒක මෙයමයි සත්‍යය සියල්ල බොරුයි කියන්නේ නැතුව ඒකත් ආංශික සත්‍යයක් තමයි. කියලා පැත්තකට ගියාම ඒකට අයිතිවාසිකම් කියමක් නැහැ. ඒතකොට ඒකට කියන්නේ බුදුරජාණන්සික උපාදාන කිරීමක් කරන්නේ. ඒතකොට කියනවා මම ඒක ඇත්තටම අග්ගිවච්ච කොට අහනවා. අන්තිම ප්‍රශ්න 10ම අහලා කියනවා තථාගතයන් වහන්සේගේ මේ ප්‍රශ්නය වුණා ප්‍රතික්ෂේප කරා. මම මෙහෙම දිටිගත නෑයි කියලා කියනවා. මේක ඇහුවා ඒකටත් ඒ උත්තරේමයි. ඒකෝට සර්වඥාන්සේ ඇයි මේ සියල්ල දිට්ඨිය සියලු දෘෂ්ටියන්ගේ කුමන ආදීනවයක් දකලාද ඔබ වහන්සේ මේ දෘෂ්ටින් ප්‍රතික්ෂේප කරන්න කියන්නේ මේ රණ්ඩුවක් නෙවෙයි මේ හොඳ සංවාදයක් ගිහිලා තියෙන්නේ. දෙන්නට දෙන්න අවබෝධයේ බොහොම නම්බුකාර විදිහට සංවාදය. ඒක බුදුරජාණන්සේ සඳහන් කර තියෙනවා මේ ඔක්කොගෙම එකක් අල්ලගෙන මේමයි සත්‍ය සෙස්සබරු කියපු ගානේ ditthi gata වීම කියලා කියනවා. එතකොට මේ මිනිස්සයා ditthi ගහනන්, ditthi කන්තාරන්, ditthi විසූකන්, ditthi විප්පන්දනන්, ditthi සංයෝජනං අපරාදේ අර ලස්සන සම්පූර්ණ චිත්‍රය පිළිබඳව මෝරච්ච ගතියින් ඉන්නව වෙනුවට එක්කෙනෙක් විතරක් අල්ලන්න යෑම නිසා එයා සියල්ල ප්‍රතික්ෂේප කරනවා. සිසු සියල්ල ප්‍රතික්ෂේප කරනවා. ඒකට ගෙවන්න වෙනවා. ඒ ගෙවීමන තමයි කාන්තාරයක වැටුණා වගේ. වෙල් ගැඩවිල්ලෙක් ඇවිල්ලා මහා ගිනි කබලක් උඩට දැම්මා වගේ. නැත්තම් කාන්තාරයක අදලම්මා වගේ. ගැහෙන එකක් අල්ලගත්තා වගේ අල්ලගෙන ගැහෙනවා වගේ. සංයෝජන කරන්නේ ඇයි? ආනීක ආදීනව මම දකින නිසා මම කියන්නේ තථාගතයන් වහන්සේ මරණයන් මතු වෙයිත් වෙයි නොවෙයිත් වෙයි කියලා. එතකොට ගිය පාර අපි කෙරේ නොවේයි කියන කතාව නොවේයි කියන කතාව කියනකොට බුදුන්ස කියනවා ditthiyo dhamme tathagate anupalabbyamane මේ සතාගතයන් වහන්සේ නිවන් දකපුගෙන මේ ලෝකෙදීම පුද්ගලයෙක් වශයෙන් ගන්න බැරුව තියෙද්දි මරණයන් මැත්තේ ඉන්නවා කියන්නේ කොහොමද? එයා නිවන් දකින්නයි කියලා කියන්නේ මේක ඇතුළෙම රූප වේදනා සංඥා සංඛාර මිස පුද්ගලාත්ම ભેදයක් දකින්නේ නැහැ. ඉතින් එහෙම කෙනා ජීවත් වෙද්දි ජීවත් වෙන්නේ නැහැ. ඒව කෙනා මට මත ජීවත් වෙනවා කියන්නේ කොහොමද කියලා එතනත් තර්කේ කඩනවා. දැන් මෙතන කියනවා වෙයි කියන්නේ පා නොවේ කියන්නේ පා වෙයි නොවේ දෙකම බාර ගන්න එපා. මොකද ඒකත් අවබෝධීදී එක ජවනිකාවක්. ඒක ඇත්තට වැදගත් ජවනිකාවක්. විපස්සනායි වැදගත් ජවනිකාවක්. මේ රූප වේදනා සංඥා සංඛාර අවබෝධ කරන්නේ ඒ වගේ ගති ලක්ෂණ අපි අවබෝධ කරගෙන ඒක නැති බව පෙන්වන්න. එහෙම නැත්නම් ඒකේ අභාවය පෙන්වන්න. මිස ඇති බව පෙන්වන්නට නෙවෙයි. නැති කරන්නේ සදාකාලික නැති කිරීමක් නෙවෙයි ආයෙ නැති වෙනවා. ආන්නේ විදිහට සමුදේ දැක්කනම් වය දැකපන්. වය දැක්කනම් සමුදේ දැකපන්. ඉතින් ඉතින් කායස් කාය කායනුපස්සන අවසානිකේ තියෙන්නේ කායස සමුදයන් සමුදේ ධම්මානුපස්සීවිය වය ධම්මානුපස්සී සමුදේ වය ධම්මානුපස්සී ඇතිවීම බලපං නැතිවීම බලපෑම නිරෝධ ඇති වුණොත් නැති වෙනවා. නැති වුණොත් ඇති වෙන නිසා ඇතිවීම නැතිවීම දෙකම තියෙනවා කියන්නේ යන්නත් එපා. ඇතිවීමක් නැතිවීමක් නැහැ කියලා දෙකම කියන්න යන්නත් එපා. ඇතිවීම විතරයි කියන්න යන්නත් එපා. නැතිවීම විතරයි කියන්න යන්නත් එපා. මේක මේ ක්‍රියාශක්තියක්. මේක ජවනික රාශියක්. මේක ප්‍රත්‍යুৎපන්න ධර්මයක්. මේ නිසා මේ වෙන එකක් එහෙව් එකේ එකක් අල්ලන්න හදමිනා විතරයි මූල ධර්ම හදාන්නේ. හැම මූල ධර්මයක්ම මූල ධර්ම විසීම නාස්තිකයි. කිසිම මූල ධර්මයක් මේ ලෝකේ නැහැ. එකයි තියෙන්නේ වෙනස් වෙනවා කියන එක නම් නොවෙනස් වෙන එකක්. හැමදේම වෙනස් වෙනවා කියන එක නොවෙනස් වෙන එකක්. එහෙව් ලෝකේ අපි අනන්‍යතාවයක් හදාන, ඩෙන්ටි කාඩ් එකක් හදාන, પાස්පෝර්ට් එකක් හදාන, බැංකු ගිණුමක් හදාගෙන, රක්ෂණ සහතිකයක් ඇතගෙන, දරුවෝ හදාගෙන, ස්ථාන හදාගෙන මේ මමය මාගේය කියා ගන්න හැදුවට පස්සේ ඒ හදන මොන දේ හෙල්ලුණත් මූණ අහිනවා. දරුවෙකුට මොන හරි වෙච්ච ගමන් ඔන්න මැරෙන්න හදනවා. ස්ථාන මොන හරි වෙච්ච ගමන් ඔන්න මැරෙන්න හදනවා. බැඳපු ගෑනට මොනවා වෙච්ච ගාම මැරෙන්න ආවා. රටේ ගෑනට මොනවා වුණාට ප්‍රශ්නයක් නැහැ. රටේ ගෑනු වරුණා අපිට ප්‍රශ්නයක් නැහැ. මේ මගේ ගෑණි. වෙන දරුවන මොනවත් ප්‍රශ්න නැහැ. මගේ දරුවෝ. වෙන ස්ථාන වල මොන මොන ප්‍රශ්න නැහැ. මගේ රට. වෙන ආගම් වල මොනවා බුද්ධ ආගම වෙනස් වෙන්න බෑ. අල්ලගත්ත එක අහු වෙනවා. ඉතින් ඒක පෙන්නපු බුදුචාන් වහන්සේගේ බුද්ධ ආගමත් අල්ලගෙන මේ මූලධර්මවාදීන් බුදු සේනාවල් හදාගන්න හදනකොට ඉතින් තේරෙන පටන් ගන්නවා මේ මිනිස්සු ඇත්තටම සත්‍යයකට තමයි කතා කරන්නේ. නමුත් ඒක ආංශික සත්‍යයක්. ඒක ලෝකයා එතෙන් ගන්න හදනවා. ඉතින් මේ මිනිස්සු කාන්තාරයකට වැටෙනවා. ගැහෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ විසූක தත්ත්වයටපත් වෙනවා. කියන්නේ වැල්ගඩවිල්ල කාන්තාරට ඇදලා දැම්මා වගේ. ඉතින් ඒ බව යෝගාවචරයට නොවෙනව නෙවෙයි. භාවනා කරනකොට අනිවාර්යයෙන්ම ඒ යෝගාචර මේක වෙයිත් නොවේයි දෙකම පිළිගන්න කැමති නැත්නම් ඒක පේන වෙලාවේදී ඒක පිළිගන්න කැමති නැත්නම් දාහ පරිලාහ විඝාතවටපත් වෙනවා. මේ ලස්සන තිබුණා ආනපනේ මේ නැති වුණා. මේ නැති වෙච්ච ආනපනේ ඕම් මති වුණා. ඉතින් මේක මේ ජවනිකාවක් මගදී හම්බ වෙන එකක් කියලා මේක වෙයිත් වෙයි නොවෙයිත් වෙයි කියන එකත් පිළිගත යුතු වෙලාවක් තියෙනවා. ඒ වෙලාවේ පිළිගත්තේ නැත්නම් ඒත් අර වගේම කාන්තාරයක් වෙනවා. විසුකයක් වෙනවා. පිප්පන්තනයක් වෙනවා. ඒකයි සමස්තය කියලා බාරගත්තොත් ඒත් අර වගේම කාන්තාරයක් වෙනවා. විසූකයක් වෙනවා. පිප්පන්දනයක් වෙනවා. මට කියනවා අර්ධ සත්‍යය කියලා. ආංශික සත්‍යය කියලා. ඉතින් යෝගාවචරයේ ආංශික සත්‍යය ආංශික සත්‍යය පිළිගත යුතුලාදී පිළිගත්තේ නැත්නම් ඒත් කරදරේ. මේක සමස්තය කියලා පිළිගත්තොත් ඒත් කරදරේ. ආන්න මේ දෙකට ඉඩදීමට කියනවා අනිත්‍ය කියලා. මේකත් ඇත්ත මේකත් ඇත්ත. අන්න ඒ බව පෙන්වන්නට ਸਰවචාන්සියෙන් අහනවා අග්ගිපච්ච පොත දබ්බවහන්සේ හෝති තථාගතෝ පරම්මරණා කිව්වත් නැහැ කියලා. එහෙම සත්‍ය අනිත්‍ය බොරු කියන එක පිළිගන්න කැමති නැහැ. නොහෝති තථාගතෝ පරම්මරණා කියනවා. තථාගතයන් සමරණමත් නොවේ කිව්වම එහෙමයි සත්‍ය අනිත්‍ය බොරු කියන එකත් නැහැ කියනවා. හෝතිච නොහෝති තථාගතෝ පරම්මරණා තථාගතයන් සමරණමත් වෙයිත් වෙයි නොවේත් කියනට ඒත් පිළිගන්න කැමති නැහැ. ශේෂ බොරු කියන කැමති නැහැ. තථාගතයන් මරණින් මත්තේ වෙයිත් නොවේයි නොවේයිත් නොවේයි කියන එක කියන්න ඒත් කැමති නැහැ. හරියනම් ඔබ වහන්සේට මොකක් හරි තියෙනවද? තථාගතයන් වහන්සේ නමක් විදියට සාස්ෘණ වහන්සේ නමක් විදියට අපිට උගන්වන්න දෙයක්. අපිට කියන්න දෙයක්. එතන හරි පාර මේකයි කියලා කියනවාද කියලා. එහෙනම් එතකොට කියනවා මයි ළඟත් එහෙම එකක් තියෙනවා. මගේ මම කියන්න හදන්නේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ. මට කියන්න තියෙන මේ අල්ලගන්න හොල්මනේ. මේ තථාගතයන් වහන්සේ කියලා අල්ලන හොල්මනේ හරි. නැත්නම් මේ සත්වයාගෙන අල්වන හොල්මනේ හරි. නැත්නම් මේ මමියා කියලා ගන්න එකේ හරි රූප කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ රූප කියන එක වේදනා සංඥා සංකාර විඥානේ වෙන් කළ අඳුන ගැනීමට මෙන්න මේ තාක් රූපේ මේක. මෙපමණකින් රූපේ කියලා දැනීමට කියනවා ඉති රූපං කියලා. මේක සම්පූර්ණ භෞතික විද්‍යාව කතා කරන්නේ. රූප කිව්වට වේදනාත් එක්ක පැටලිලා තියෙන තාක්කල් ඒකට අපි රූප කියලා දැනගත්තයි කියන්න බෑ. සංඥාත් එක්ක පැටලිලා තියෙන තාක්කල් සංස්කාරත් එක්ක පැටලිලා තියෙන තාක්කල් විඥානත් එක්ක පැටලිලා තියෙන තාක්කල් අපි රූපය කියලා අල්ලන්නේ කලවමක්. නිසා රූප පරිච්ඡේද කරන්න ඕනේ. රූපේ වේදනාව විවිංගන හැටි දැනගන්න ඕනේ. වේදනා රූපෙන් වෙන් වෙන හැටි දැනගන්න ඕනේ. සංස්කාර සංඥා වේදනා රූපෙන් වෙන් වෙන හැටි රූපයත් එක්ක පටලැවෙන හැටි මේ රූප සංස්කරණය කරන අවස්ථාව සහ සංස්කරණය නොකර පවතින අවස්ථාව දැනගන්න ඕනේ විඥානයක් වශයෙන් මේ රූපය වෙයි නොවේයි දෙක අතර මැද නැත්නම් මේ ක්වොන්ටම් ලීප් කියලා එකක් අඳුරගෙන තියෙන ශක්තිය වස්තුවක් බාටපත් වෙන බලව රූපයක් බාට රූපේ වස්තුවක් ශක්තියක් බාටපත් වෙන්න පුළුවන් ඒක පිළිගන්න ඒ ඒ දෙකේ தত্ত্ব දෙකක් එහෙම නැත්නම් මේ රූපේ රූපෙමයි වේදනාව මේ මේ ශක්ති වෙන්න බෑ. ශක්ති ශක්තිමය රූප වෙන්න බෑ කියන එක තමයි තිබුණු මතේ දැන් වෙනස් වුණා. බුදුහාමුදුර ඒක දැකපු නිසා කියනවා ඒ විදිහට මේ මෙතෙක් රූපේ මේක. මේක ශක්තියක් බාටපත් වුණාම පස්සේ රූපයක් වගේ ස්ථානගත වෙන්නේ රූපයක් වගේ ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. ඒ ශක්ති බාටපත් වුණාට පස්සේ ඒකට ඒ රූපෙම තමයි හැබැයි ඒක ශක්තියක් බාටපත් වුණාම පස්සේ රූපය අනිදකට කියනවා මෙන්න මේ මැනිය කිරිය හැකියි ස්ථානයක් විශිෂ්ට ගුරුත්වයක් ඇති දෙයට රූපේ කියලා කියනවා. මෙන්න ඉති රූපං කියලා දැන ගැනීම ඔය අද තියෙන ඉන්න මොනම විද්‍යාඥයෙකුටත් වැඩිය. මේ ආස්වාස ප්‍රස්වාස පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුව යම්තාක් හැපෙනවද? යම්තාක් දැනෙනවද? යම්තාක් මම කරනවා හෝ කරනවා කියලා දන්නා තාකල් ඒක රූපයක් වෙනවා. ඒක නොදැනෙන තාක්කල්. නොඇඟෙන තාක්කල්. ඒක අනායාසයෙන් වෙන තාක්කල්. අපිට ආස්වාද ප්‍රසවාසය කියන්නේ කියන්න බෑ නම් කරන්න බෑ. ඒත් ආස්වාද ප්‍රසවාසය තියෙනවා. මෙන්න මේ විදිහට අභාවය වෙනවා. මේ විදිහට භාවයටපත් වෙනවා. නැත්නම් මේක අභූත වෙනවා, භූත වෙනවා. නැත්නම් ප්‍රකට වෙනවා, අප්‍රකට වෙනවා. ලීන වෙනවා, ප්‍රකාශයටපත් වෙනවා. මෙන්න මේ දෙක අතර හොල්මන දැක ගන්න බැරි නිසා නම් මේ පෘථජන ලෝකේ බදාගෙන මේ රූප සදාකාලිකයි, නිට්ටයයි, සුඛයි, සුභයි, මේ මගේ අම්මාමයි, මේ මගේ තාත්තාමයි කියාගෙන මැරෙන්න හදනවා. ඒ වගේ මැරුණට පස්සේ විසාද බඳගෙන අඬන්න හදනවා. මගේ අම්මා මැරෙන්න බෑ. මගේ තාත්තා මැරෙන්න බෑ කියලා. ඉතින් මේ தත්ත්වය දකින්නනම් ඉති රූපං කියලා කියන්නේ මේ තාක් රූපේ වෙයි. මෙතෙක් රූපේ වෙයි. මේ ලිංග නිමිති ආකාර උද්දේශ තියෙන තාක්කල් නිමිති. රූපේ. ඒක නැති වෙච්ච ගමන් ඒක වෙන දෙයක් බාටපත් වුණාට පස්සේ අපි හිතන්නේ රෝගේ මැර රූපේ මැරුණා කියලා. එසේ ඉති රූපස්ස සමුදයෝ මේ නැති තැනින් රූපේ හට ගන්න හැටි. මේ ආස්වාසය හට ගන්න හැටි. මේ ප්‍රස්වාසය හට ගන්න හැටි. මේ පිම්බීම හට ගන්න හැටි. මේ හැකිලීම හට ගන්න. හට ගන්න ඉස්සෙල්ලා අකුණු විදුලියක් ගහන්න ඉස්සෙල්ලා අහසේ කිසිම ලකුණක් නැහැ වගේ මොනම ලකුණක්වත් නැහැ. ඒක එහෙම ඇති වෙලා නෙමෙයි රූපයක් හටගන්නේ. හටගත්ත ස්වරූපයෙන් එක චිත්තක්ෂණයක්වත් හිටින්නේ නැහැ. ඒක එන්නේ එන්නේ එන්නේ මෝරනවා. ඉතින් අපි කෝකටද ආනේ ආස්වාදය කියලා කියන්නේ. මේ හට ගැනීම නැති තැන ඉඳලා හටගත්ත තැනද එහෙනම් ඒකේ මෙලස් වෙන වෙනස් වෙමින් යන කොයි ජවනිකාවටද කියලා බැලුවොත් අඩු ගානේ බුදුහාමරෝ කියනවා හරි පෙන්නලා දෙන්න හදනවා අඩු ගානේ මේක හට ගැනීම මැද සහ අග කියලා තුනක් තියෙනවා ඔය තුනෙන් හට ගන්න අවස්ථාව මැදත් එක්ක කිසිම තටහන් ආකාර වලින් සම්බන්ධයක් නැහැ එහෙමනම් මේ ආස්වාසය සහ ප්‍රස්වාසය අතර සම්බන්ධය කොච්චර වෙනස්ද කියලා බලන්න කියලා ආස්වාසයේම හට ගැනීම මැදින් වෙනස්. මැද අගෙන් වෙනස්. මේක හොඳට බලනකොට මේ මුල මැද අග ඔක්කොම කලවම් වෙලා යනවා. ආස්වාද ප්‍රසවාස දෙකම කලවම් වෙලා යනවා. ඒ කලවම් වෙන්නේ ඒක අඳුනගන්න නිමිත්ත නැති වෙනකොට. ඒ නිසා මේ ආස්වාසික ඇතිවීම නැතිවීම දකිනකොට ඇතිවීම දැකලා දැක්කනම් එයාට ඉති රූපස්ස සමුදය දැක්කන අස්තංගමේ නොදක ඉන්න බෑ. යමක් හට ගන්නාසුළු වෙනවනම් ඒකට ආදරෙන් බැලුවත් කෑදරෙන් බැලුවත් ඒ ජවනිකා ඉවර වීමට කියන අස්තංගමය කියලා. ඒ වගේම හැම රූපෙකම ඉති රූපං නැත්නම් මේ වේදනාවෙන් වෙනස් වෙන කොටස් වලට රූප කියනවා. සංඥා සංකාර විඥාන වෙනස් වෙන කොටස් රූප කියනවා. මේ මම ඉන්නේ මේ රූපෙක කියලා දැනෙනකොට එයා කියන්න පුළුවන් වෙන්න ඕනේ සුපේ අත්තුතු සාක්කියකින් වේදනාව දැනෙන විදිහට නෙවෙයි රූපයක් දැනෙන මෙන්න මේ නිසා රූපය කියලා. ඒකට තමයි ඉති රූපං කියන්නේ. ඒක කියන්න බෑ කිසිම කෙනෙකුට කමට අසුද්ධ කරනකොට. යකිනවා රූපයක් දැක්කයි කියලා. නමුත් ඒක නොදකත් කියත හැකිනේ. දැකපු එකනා කියන්න පුළුවන්. ඒක මේ නාම ධර්මයක් නෙවෙයි හොඳ රූප ධර්මයක්. ඒක මේ මේ විදිහටයි මට වැටහුනේ කියලා. එයාගේ Taman අත් දකින්න දේ අත් විඳින කියනවා. ඒක තමයි ඉති රූපං කියන එක ඔප්පු කරලා පෙන්වන දේ. නිසා දැක්කේ නැහැ කියලා කාටවත් චෝදනාවක් නැහැ. නැත් දකපු එක අනික් කරාට හේතු ගැනීමේ හැකියාවක් නැති නිසා අපි අනන්ත සංසාරයක් සැරිසරනවා. එචා රූපයක් දැක්කනම් ඒක වේදනාවක් නොවෙන හැටි, සංස්කාර නොවෙන හැටි, විඥානයක් නොවෙන හැටි, සංඥාවක් නොවෙන හැටි ඉදිරිපත් කරන ක්‍රමයේ තමයි අපි මේ භාවනා භාෂාව කියලා කියන්නේ. ඉඳගෙන ඉන්නකොට ඒක හිත ගැනීමක් නොවන බව. නිදා ගැනීමක් නොවන බව. ඇවිදීමක් නොවන බව. ඉඳගෙන ඉන්න බව. ආදි වශයෙන් රූපයගෙත් බෙහෙද තියෙනවා. ආහනේ රූපය ඉති රූපං ඉති රූපස්ස සමුදෝ ඉති රූපස්ස අත්ංගමෝ. මේන්න මේ විදිහට යම් කිසි දෙයක් උගන්වන්නයි මම මේ ලෝකෙට එහෙම කවදා හරි මේ රූපයේ මේ රූපයේ හට ගැනීම මේ රූපය ක්ෂය වීමය කියන එක දන්නවනම් ඒ කෙනාට මේ රූපය අල්ලා ගැනීම නිසා ඇතිවෙන සදුක්ඛං සෞපාසයන් සපරිලාහං කියන මේ දුක් සහිත බව පරිලාහසහිත බව, කම්පිත බව නැති වෙලා මේ රූපයෙන් නික්මීමක් ඇති වෙනවා. මේ රූපේ ඇති වෙන්නේ නැති වෙන්නයි. ඇතිවීම දකින්න ඕනේ. නැතිවීම දකින්න. එතකොට ඒ අතරමැද විපරිණාමුණයි කියලා නානා භාවෝ විනා භාවෝ ප්‍රශ්නයක් නැති එකේ හැටිනේ බබා උපන් හැටි ලබා උපන් හැටි බබා හම්බෙන්නේ. පින් හත්තක් පොළොවට මතුවෙන කොහොමද පස්ටියක් ඔලුවට තියාගෙනම නේන්නේ එක මැරුණට පස්සෙත් පසට තමයි යන්නේ. ඉතින් ඕකේ මේ අතරමැද අල්ලගෙන සැලෙන්නේ මේක මගේ කියාගත්ත ගමන්ට ඕලමල කමටනේ. ඒ නිසා මේක හට ගන්න දේ විපරිණාම වෙනවා විපරිණාම වෙලා නැති වෙනවා දන්නවනම් එතකොට ඒක අනිවාර්යයෙන් බුදුරජාණන්සේ කියනවා ඒක බලන්න නිර්වින්දනයේකට දැන් අහසේ තරු පායලා නිවිලා යනවා. මුහුදට අලහට ගන්න නැති වෙලා යනවා. කාන්තාරේ වැලි වැලි කුණාටු ඇතිලා නැති ඕගනේ තැවෙන්න දෙයක් නැහැ නේ. ආනේ වගේ ඒක දිහා පරතෝ සංකල්පෙන් බලන්න පුළුවන් නම් එතකොට බුදුදහමසේ සඳහන් කරලා තියෙනවා මේක ඇල්ලුවොත් නිබ්බිදාවක් නැහැ. ධර්මතාවයක් විදිහට බැලුවොත් හේතු බල ධර්මයක් විදිහට බැලුවොත් මේකේ නිබ්බිදාවක් තියෙනවා මම ලෝකෙට ආවේ අන්න ඒක ඇති කරන්නයි. ඒ වගේම අල්ලගත්තුත් රාගය ඇති වෙනවා. මේක පරිශනාගාරයක පරිශනාතේ තියෙන පරිශනයක් විදිහට මේක කරනවා නම් අපිට විරාගයෙන් මේ කටයුතු දිහා බලන්න පුළුවන්. ඒ නිසා රූපය රූපේ හට ගැනීම සහ අත්ංගමය කියන එක දැකම නැති කෙනාට රාගයක් ඇති වෙනවා ඒක පිළිබඳව. නමුත් මෙයා ඒක දැනගෙනම රූපේ පාවිච්චි කරනවා විරාගයේ පිණිස. නිබ්බිදා විරාගය නිරෝධය ක්ෂය වය ආදි වශයෙන් මේ ධර්මතාව ටික බුදුහාමුදුරන්ගේ වනෙවෙයි මේ රූපයේ මේ රූපේ හට ගැනීම මේ රූපේ අත්ංග මේ කියන ස්වභාවයෙන් ආස්වාද ප්‍රසවාසිය බලන්ට බලනවා කියන එක ලීසි නෑ බලනවා නම් ඒක නට මේ ඇති වෙන මේ නිබ්බිදාය විරාගාය විනිරෝධාය උපසමාය අභිඥාය ආදි වශයෙන් මේ ටික ඇති කරන්න මම ලෝකෙට අවිලා තියෙනවා මං ආවේ නැත්තම් මේ මිනිස්සු මේ මතුවෙන මතුවෙන හැම එකක් එකම ලබා දාගෙන රණ්ඩු කරනවා රණ්ඩු කරගත්තට පස්සේ කවදාකවත් නිමන්ට කෙනෙක් නැහැ. මොකද නිමාගත්ත කෙනෙක් එපායුරු. උත්තරයක් දෙන්න එහෙම කෙනෙක් ලෝකේ නැති කාලේ. එක එක එක එක දොස්තර කියා ගන්නවා, ලෙඩ්ඩු කියා ගන්නවා, රජ්ජුරෝ කියා ගන්නවා, රටවැසියෝ කියා ගන්නවා, ගුරුවරු කියා ගන්නවා, ශිෂ්‍යෝ කියා ගන්නවා. මේක නිකන් හුදු ළමා නාඩගමක් විතරයි. ඒක එක්කවත් මේ අයිතිවාස මේ අධිකාරී ශක්තියක් නැහැ. බුදුරජාණන්සේ කියනවා මම මේ ලෝකෙට ආවේ මේක මේක දිට්ඨියක් තමයි. රූපේට තියෙනවා මේ රූප වේදනාවේ වෙන් වෙච්ච ගතිය කියලා රූපං කියලා කියනවා. ඒකට කියනවා හට ගැන්මක්. ඒකේ තියෙනවා අස්තංගමයක්. ඒ සමස්තය බලපං හට ගැන්ම අල්ලන්න දෙපා. මේ ගෙවි යමහට බලන්නත් එපා. අන්න ඒ දිට්ඨිය තියෙනවා නම් ඌ මේ ලෝකේ කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ. කොටිම්ම කියනවා මේ ලෝකේ කිසි දෙයක් අරමුණු කරන තරම්වත් වකින්නේ නැහැ කියලා. අපි ආනපානේ අරමුණු කරන හැබැයි තමයි. හැබැයි අරමුණු කරන්නේ ආනපනේ සාක්කුවේ දාන කරඬුක තියලා වැඳ වැඳ වඳින කරන්නේ නෙවෙයි. ආනපනේ හරහා මේ නිබ්බිදා විරාගයේ නිරෝධය ඇති කරන්නයි. එනිසා මේ ආනපනට වැඳිය යුත්තක් නැහැ. පිම්බීම හැකිලිනට වැඳිය යුත්තක් නැහැ. වම දකුණ අහුණත් එකයි නැතත් එකයි. කාරණාව තේරුම් ගන්නවනම් එයාට ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඒක දිට්ඨිය තමයි. හැබැයි බුදුන්සේ දිට්ඨි ගත වෙලා නැහැ. ඒ නිසා යම්තා රූපේ පේනවනම් ඒකේ වේදනාවක් තියෙනවා. ඒකේ සංඥාවක් තියෙනවා සංස්කාරත් තියෙනවා විඥානය. නමුත් මේ වෙලාවේ පෙන්වන්නේ රූප මුනත විතරයි. ඒ තාක්කල් දැනගන්න ඕනේ මේක රූපේ. එයා ඒකල ආයසරක ඇස වේදනාවට මාරු වෙනවා. වේදනාවට මාරුනට පස්සේ දැනගන්නේ නා ඉති වේදනා. දැන් මෙතෙක් මේ රූපේ කියප එක දැන් නැහැ. ඒක හරියට දෙනකින් ගත්ත කිරි. ඒ තාක්කෙන් තාක් කිරි කියනවා. ඒකට දී කිරි කියන්නේ නැහැ. යම් වෙලාවක මේ දී කිරි උනාට පස්සේ කිරි කියන්නේත් නැහැ. මේකෙන් මේ චීස් හැදුවට පස්සේ කිරි කියන්නේත් නැහැ, දී කිරි කියන්නේත් නැහැ. බටර් හැදුවාට පස්සේ, සප්පි මණ්ඩ හැදුවාට පස්සේ, මේ එක එකක් එකට මාරුනාට පස්සේ ඉති කීරන් කිව්වට පස්සේ ඕකෙම තියෙනවා බටර්. ඕකෙම තියෙනවා මේ මේ කේජු. ඕකෙම තියෙනවා වෙන්ඩරු. සප්පි සප්පි මණ්ඩ. එතන තිබවට පත් වෙලා නැහැ. පත් වෙන තාකල් එකට කිරි කියලා කියන්නේ එච්චරයි. මේ කිරිමයි සෙස්ස නෙවෙයි කියපු ගම ඉතින් කිරිකාර වෙනවා අපිත් එක්ක ගහගන්න. උඹට පිස්සු දෙයක් ඔය කිරියොලිම තමයි මේ දී කිරි හදන්නේ කියලා. ඉතින් අපිට රණ්ඩු කරන්න වෙනවා, දේශ සීමාරින් හදන්න වෙනවා, බල මූල ධර්මවාදී වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි මේ වෙලාවේ කිරි ඉති ඉති දී ඉති රූපං. ඕකම තමයි ඉති වේදනං කියන්නේ. ඔය රූපෙමයි වේදනාව කියන්නේ. ඒ ශක්තියම වෙන මොකක්වත් නැහැ. අහන්න බඳ කයින් හරි ආනපන දැකලා කොහොමද දැක්කේ කියලා එයා කියන්නේ වේදනාව හරහා තමයි. මට තද වුණා දැනනවා, සීතල වුණා දැනෙනවා. ඒක දැනනවා කියන වේදනාවයි. රූපේ විස්තර කරන්න බෑනේ වේදනාව නැතුව. ඒ සංඥාව තද වුණාද හොඳ බුරුළුනා බුරුළුනා හොඳයි. තද වුණා හොඳ නැහැ. ඔය සංඥාවක් ඇවිල්ලා. මේ දෙක නැතුව කවදාකවත් අපිට මේක අදාළ වෙන්නේ නැහැ ඒ තද වෙනකොට බුරුල් කරනවා. බුරුල් වෙනකොට තද වෙනවා. ඒක සංස්කරණය කරනවා කියනවා. මේ විදිහට මේ රූපයාගේ රූපාකාරයේ තියෙන තාකල් ඉති රූපං කියලා මෙයාම පැදුරටත් නොකිය වේදනාව වෙනවා. මෙයාම පැදුරටත් නොකිය සංඥා වෙනවා. මේ එකමයි. ওই 18 තන්නේ 18ම අදින්න එකයි. කෝලමාට අඳින්නෙත් එක. සීරියක් සට අඳින්නෙත් එක. කොයි එකකටත් එක අඳින්නේ. වෙස් මූණ විතරයි මාරු වෙන්නේ. බෙරපදේ මාරු වෙනවා. වේදිකාවේ එකයි. බලන මොඩියෝ 18ක් හිතනවා. මේ ගෑනුන්ට 64ක් තියෙනවා කියලා තියෙන්නේ. පිරිමින්ට 65ක් විතර ඇති. වෙස් මාරුව තියෙන. ඉතින් මේක දැකලා මේ මමයි මේ අසවලා තමයි මම කියලා අපි එක අපේ පිස්සුවකට නම් දෙන්න හදනවා. ඒ විදිහට ෆොටෝ එක අරගෙන ඔන්න ෆොටෝ එක ගහන කියලා මේ මම කියලා පෙන්නනවා. එහෙම නැතුව හෙළුවෙන් ඉන්න වෙලාව ගත්ත ෆොටෝ එකක් ගත්තොත් එන්නේ චී චී චී ඒක මම නේ කවදාකවත් මට තරහට කරපු එකයි. ඉතින් හෙළුවත් ඕකෙම එකක් තමයි. ඒ වෙනම එකක් නෙවෙයි. ඒ ෆොටෝ ගන්න ඇඳුම් දෙන්නේ නැහැ. ඇඳුම් නැතුවත් ෆොටෝ ගන්න පුළුවන්. පොඩි කාලේ මාලයක් විතර දාන හෙළුවෙන් ඉඳලා වීදුරු කන්නඩයක් වගේ වීදුරු සීට් එකක් වගේ ගත්ත ෆොටෝ තියෙන්නේ පොඩි උන්ගේ. හෙළුව ගන්න වගේ මාලයක් දානවා. හැබැයි ඌ හෙළුවෙන් ඉන්නේ. හරි ලස්සනයි. කියලා හලාගෙන මොවස් ලොකු උනාට පස්සේ ගත්තොත් එහෙනම් ඉතින් ජාතික අපරාධයක්. මේ මේ වෙනස දකින්නකොට අපි මේ භාවනා මත්තයන් හදාගන්නේ පරිශ්‍රණය කරන්නේ. මේ කාටවත් රඟපාන්න. මේ ස්ථිර චරිතයක් හදාගන්න නෙමෙයි ස්ථිර චරිතයක් ඕන තමයි මේ මම දැන් කොච්චරද ගානක හාමුදුරුවනේ චරිතයක් තියෙනවා. ඒක නැත්තේ නෑ. මේක කොයි වෙලාවෙ කොයි දෙයක් බාඩපත් වෙන්න පුළුවන්. කොටින්ම කවදා හරි යෝගාවචරයට පුළුවන් වෙයිද තේරුම් ගන්නද? මේ රූප කියන දෙයමයි නාම වෙන්නේ කියලා. හිතන්නවත් බෑ. මේ නාම රූප දෙක අතර තිමේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය රූප වෙන්නෙම නාමයි නාම වෙන්නේ රූපමයි. ඉතින් අපි රූපේ දකින්නවා කියනකොට අපි කොච්චරක් නාමේ නොදකින් කියන එක තියෙනවද කියලා හිතන්න. නාමේ දකින්නකොට අපි නාමේ කියලා ගහපා දෙනකොට රූපේ නොදකින් කියන කොච්චර තියෙනවද කියලා. මේ දෙන්න එකම ශක්ති ප්‍රමාණය වෙලාවක මේකට බත් කියනවා, වෙලාවට කැඳ කියනවා, වෙලාවට හාල් කියනවා. මේ තුනම එකනේ. මේකේ තියෙන පදාර්ථ වශයෙන් ධාතු වශයෙන් එකනේ. ඉතින් අපි කැඳ හදලා බත් වෙනකොට බත් කැඳ වුණොත් ගෑනිට ගන්නවා. මේ පරට්ටියට බතක් උයා ගන්නවත් බෑ කියලා. පොඩ්ඩක් විලීපේ තිබ්බහම බත කැඳ වෙනවා. ඊට පස්සේ බෙරිබත් හදපන් කියන වෙලාවදී හයියපත් හදලා දුන්නොත් ඒත් ගන්නවා. බෙරිබත් කියලා කියන්නේ බත්ම පොඩ්ඩක් කරලා පැහෙන්න හරි. ඒකට බෙරිබත් වෙනවා. එහෙම නැත්නම් තැඹු නැත්නම් අතුරේ හාල්ලටන ඒත් හැන්දෙන් ගන්නවා. ඔය පොඩි වෙලාවක් ලිප උඩු තියෙනකේ වෙනසයි. ඉතින් ඒක එක්ක දෙන්න එකතුලා ටිකක් රත් කරලා කාපල්ලකෝ. එහෙම බෑ. අපි අර කොච්චරක් ඉතිරූප මේ ඉතිහා මේ හාල් මේ කැඳ මේ බෙරිබත් මේ බත් කියන එක මේ පරිණාමය වෙන අවස්ථාවේ එකක් මේ එක තැනක හිර වෙනවා. ඊට පස්සේ ඒකට නමක් දෙනවා. ඒ නිසා කියනවා ගසට නම වේ ගස මරු නම වෙන්න නම කී පොත්තර නම වේ පොත්තේ ඇටයට නම වේ ඇටයේ පොත්තර නම කී පුත්තර නම කී සිඹුලට සුඹුලට නම කී තඹපුවා මේක නම කී নানা ආකාර දේවල් තියෙනවනේ වී ඇටේට භාවිතා වැඩි නිසා හැම එකම නම් දාලා. තේ ගහෙත් අවුරුදු 200ක ඉතිහාසයේ එක අංශුවක් නෑ නම් කරපු නැති. නමුත් මේ කැලේ තියෙන ගහක් ගහේ නමවත් දන්නේ අපි. අංශ කැලි කෝක වේදත් මේ ගහ මොකද්ද කියලාවත් දන්නේ නෑ. වී ගහේ පොත්ත විනෝඩ සුඹුලට පොත්ත කිව්වොත් ඉතින් ඒක මොඩයක්. ඒක කමල් බාතාව දන්න උට ගහනවා උකුණු ගහෙන් ගහනවා. පිටුරු දැනගන්න ඕන, කාටුව දැනගන්න ඕන, පිට කාටුව දැනගන්න ඕන. ඒක තමයි කමත් භාෂාව කියන්නේ. දන්නේ නැත්නම් මූ අල්ලන්නේ නැහැ. ඒ මොකද අර ඒකත් එක්ක ගත කළ වැඩිකම නිසා ඉතින් මේ එකක් ඇල්ලුවොත් අහුවෙනවයි කියන එක නෙමෙයි කියන්නේ. අල්ලනවා කියන්නේ රූපේ නම් අහුවෙනවා කියන්නේ නාමේ. තමක් රූපයක් අල්ලපුවා ඒකට අහුවෙනවා. විච මොන මොනද අල්ලගෙන තියෙන්නේ. ඒවට කියනවා දිට්ටිගත කියලා. ඉතින් බුදුන් කියනවා ඔක දිට්ටියක් නැතුව ජීවත් වෙන්න බෑ. දිට්ටිගත වෙන්න එපා. අල්ල බදා ගන්න එපා. එහෙ නැත්තම් වග වෙන්න එපා. කිසිම දෙයකට වග වෙන්න බෑ. උඹට කියලා එහෙම ආත්මයක් නැහැ. ඒ නිසා වග වෙන්න ඕන පුද්ගලකා වග වෙයන් ඒ කොන්දේසි ලියලා. මෙන්න මේ මේ தත්වයටදී අපි වග වෙනවා. බ්‍රහ්මහානගම කියලා කියන්නේ සියලු වග කීම් වලින් අතයි. කිසි කයකට වග වෙන්නේ නැහැ. ඒ නිසා නැවත තටු නැති කුරුල්ලෙකු තටු ආ වගේ අහසට පැන්න පියඹුවා. ගිහි ලෝකේ මුළු ගිහි ජීවිතේම වග වීමක්. හැම තැනම ලියලා අසං කරලා කොටු ගහලා නම් කරලා ඌ රාමු කරලා ෆොටෝ කුරුසෙ තියලා එන ගහලා ඉවරයි. ඉතින් කොච්චර කැමතිද බලන්න ගිහිකමට. ඒ ඒ නම ගන්න අව අවුරුදු 4ක් මැරෙනවනේ ඩිග්‍රී එකට පිටිපස්සට BSc කියලා එක දාගන්න. නම දාගන්න. ඒ PhD කරන්න. එකේ ඔය එකේ ලක්කමක් දාගන්න අනේ විඳින විඳවුමක් දකින්නකොට මුන්දලට කසපාර ගහන්න වටිනවා. ඊට පස්සේ ඌ අඳිනවා. අර අර ගත් එකට අඳා. ඊට පස්සේ ඒකට කවුරු හරි කිව්වොත් එහෙම ටවුන්සට එහෙම එකක් ඇත්ත නැහැ බොරුව කරන්න කියලා ගහ මරා ගන්න තරමට යනවා මේ කොහෙදෝ ගත්ත මේ සුද්දෙක් දාපු කටුවටුන්නක් නෙමෙයි රජ කරවන්න යේසුස් වහන්සේට දාපු එක වගේ බුදුරජාණන්සේ ඔහොම කාටවත් අපරාධකම් කරලා තියෙනවා කියලා බලන්න නෑ ඒත් අපි දාගන්න හදනවා පළවෙනි ධානයේ කියලා සෝවාන් කියලා සකදාගාම කියලා කටුවටුණු දාගන්න හදනවා මුළු කියවන්න බලන්න මේ සුත්ත නිපාතේ පොතේ කිසි තැනක මොනවාක් අසඳාන් කරලා තියෙන බෑ නෑ හුව රහත් උනා ඉච්චරයි වෙන මොකක්වත් නැහැ. ඔය කියන තත්ත මොකුත් නැහැ. ඊට පස්සේ පොත් වෙනකොට ඔන්න සෝවාන්තක දගාමි අනාගාමි කියලා තියෙනවා. ඊට පස්සේ සත්ත්ව විසුද්ධි ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ 18 19 මහා විපස්සනා තියෙනවා. ඊට පස්සේ 18 විපස්සනා තියෙනවා. ඊට පස්සේ එකක උත්කෘෂ්ඨ මධ්‍යම ඕමක කියලා තියෙන දැන් කෙස් පැලෙන තර්ක. ඉතින් භාවනා කරනකොට ඔක්කොටම කමටහන් සුත් කරලා දැනගන්න ඕනේ මම දැන් අඩු ගානේ සංකාර රූපේක ඥානටත් ඇවිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. නැත්නම් මේ කියන එක උද්‍යප්ප ඥානෙට ගැලපෙනවා ස්වාමීන් වහන්සේ. අඩු ගානේ මට මේ නාම රූප පරිච්ඡේ ඥානේ ඇත්ත තමයි තී චිත්තක්ෂණයට ඇත්තයි. ටික ඒක නෑ කියන්නත් බෑ. ඊග ඊචත්තක්ෂණේ ආය එකක් අවලේ. ඒක කිව්වොත් එහෙම ඉතින් කියනවා අයියෝ භාවනා කරනකොට හිත වටනවා කියලා. අර කිව්ව නෑ නෑ මේ ඔන්න මෙන්න නිවන් දකින්න කිව්වනම් අම්මා රෑ 30 භාවනා කරලා හෙට කියනවා මේ මයිග්‍රේන් හෙඩ් එකක් ආවා. ඉසේකක්ම ආවා. මොකද උනන්දු වැඩි වෙලා. ඉතින් මේ වගේ අර ඒ ඒ தত্ত্ব අල්ලන එකට කරන දිටිගත කියලා. ඒ தත්ත නැත්තේ නෑ. ඒ ඔක්කොම මේ පෙරලෙන රෝදේ. කරාදීන් කරාදීට බරමාරු වෙනවා වගේ. ඉතින් අපි එක කරාදීකට වැඳලා හරියන්නේ නෑ. මේ බරාලන කරාදී මේකයි කියන්න පුළුවන්. ඒක නම කැරකෙන රෝදෙක එක තැනක නෑ. ඉතින් අන්න එවැනි දෙයක අපි මේ තැනක් හදන්න හදන එක ඒකට කියනවා ditthිගත වෙනවා කියලා. එහෙනම් ditthි නැතිකමක් නෙවෙයි. ditthි නැත්තම් බුදුහාමෝ මේ ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්සත් අංගමෝ කියන එකත් අපිට උගන්වන ඒ ditthියක් නේ. නැත් ඒකෙන් පෙන්වන්නේ මේක අනිත්‍යතාවය. අනිදිට්ටි ගත වීමෙන් නිට්ට්‍ය භාවයේ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ වෙයි මරණය මතු වෙයි මරණය මතු නොවේයි කියනකොට මේ තථාගතයන් වහන්සේ තබා සතෙක් ගත්තත් ඔච්චරයි. ඒක තවත් අද්දකිය හැකි තත්ත්වය තමයි රතෙක්ගේ තියෙන රූපස්කන්ධය අර ගන්න. රූපස්කන්ධයේ තියෙන වායෝ පොට්ටබ ධාතුව ගන්නවා. නැත්නම් සක්මන් කරනකොට පටවි ධාතුව ගන්න. අරගෙන බලනවා මේකට ඇතිවීමක් තියෙනවා. මේක වෙන එකකින් බෙන්ගොල්ලා හිත ගන්න කතාව. ඒකට විතක්කේ කියලා කියනවා. පරිච්ඡේද ඥාන කියනවා. පරිච්ඡින්න භාවය කියලා කියනවා. උද්දේශය කියලා කියනවා. අනිදේ වෙන් කළා. ඊට පස්සේ ඒකට හට ගැනීමක් තියෙන එකට නැතිවීමක් තියෙනවා. ඒ ඒ වෙන් වෙලා වෙන් වෙලා යම් මතුවෙන්නේ අනික් එකක් පෙරලාගෙනනේ. ඒකට පෙරලෙන දේවල් පස්සේ ආය නැගිටිනවා. එතකොට මෙයා නැහැ. එතකොට ටිකට වෙන්නම දාන්න. ඉතින් ආන්නේ தত্ত্বය තේරුම් ගත්ත මිනිස්සයා හිතේන නාස්තික වාදයකට වැටෙනවා ප්‍රගතියක් නැහැ. නිර්මාණගතයක් නැහැ කියනම තේ මනසෙතර සතුටින් ජීවත් වෙන කවුරක්වත් නැහැ. මොකද එකකටවත් හේතු වෙලා නැහැ මනසයා. නිසිතස්ස චරිතං අනිසිතස්ස දන්නේ නැති මේ පෙරලෙන රෝගේ බව දාන්න. එකකට අල්ලගත්ත අල්ලන්නේ අපේ ඇතුලේ බංකොලොත් භාවය නිසා. ඇතුලේ කෙලස් ගතිය නිසායි. පිටින් අපිට සරණක් වෙයි කියන තමන් පිළිබඳව තියෙන අව탁සීරුව නිසායි. ඒ මොකක්වත් නැහැ. පිට තියෙන එකත් පෙරලෙන සුළුයි. මේ බලහින මාත් පෙරලෙන සුළුයි කියලා දැන ගැනීම මට හිතෙන්නේ C90 බයිස් එකේ ක්ලච් එක වගේ. ඒක වැඩ කරන්නේ තෙල් වල දෙක එකට ලං වෙන්නේ නැහැ. තහඩුවෙන් තහඩුවට අල්ලලා බලේ සම්ප්‍රේෂණය කරන්නේ මැද තියෙන තෙල් ටික කරකවාගෙන තෙලුත් එක්කම කරනකොට අර රෝදේ ගන්නට මේකත් කරගෙන පටන් ආන්නේ විදිහට එකිනෙකට සම්බන්ධ නොවි වුණත් තෙල් මාධ්‍යය වුණත් දුස්රාවිය තරලයක වුණත් මේ බල සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්. ඒක නිසා බුදුරජාන් වහන්සේ පෙන්වන්න හදන්නේ මේ අව්‍යාකට ප්‍රශ්න අහනකොට ඒක අහන්නේ තණ්හාමාන දිටි පද නෙමෙයි. ප්‍රශ්නේ බාරගත්තොත් බුදුහාමරේක බාරගත්තා වෙනවා. ඒ නිසා ප්‍රශ්නේ බාරගන්නේ. ඒ වෙනවා බුදුරජාණන්සේ තමන්ගේ විකල්පෙ පෙන්ලා දෙනවා. ඒකට අපි සම්මාදිටිය කිව්වට මේක දික්තියක් නැහැ. දික්තිගත වීමක් නැහැ. ඒක නිසා ඒක හරි අමාරුයි. මම භාවනා පටන් ගන්නකොටම ධම්මික හාමුදුරුවෝ සියලු දික්ටි මිච්ඡා දික්ටි කිසිම දෙයක් සම්මාදිටිය කියන්න බෑ. දික්තියකට අහු නොවීම තමයි සම්මාදිටිය කියන්නේ. ඒ නිසා සිංහල බෞද්ධයා කිව්වත් එතනක් තියෙනවා මොකද්දෝ පිළිණු වෙන ගතියක්. හැම වෙලාවෙම බලන්න තියෙන தત્ත්වයේ තියෙන தત્ත්ව වශයෙන් තේරුම් අරගෙන මේ යන මට කඩලුමටද කියලා මේ වරුවේහි ආපු මිනිහට මොනවටද ඉංගම් බලන්නේ කියලා ඒ වැඩේ කරගෙන යනවනම් මිනිස්සයා අසාමාන්‍ය ප්‍රගතියක ඉන්නේ මොකක් හරි ඇල්ලුවා නම් ඒකට අහු වෙනවා අන්න ඒ නිසා එහෙම අල්ලන්නේ නැති අල්ලන්නේ තණ්හාවනේ අල්ලන්නේ නැති කම්මැලිකම එනවනම් නීරසකම එනවනම් ඒකාකාරීකම එනවනම් ආ ඒක තමයි විරාගය කියන්නේ අඩු ගාණ මේකට මං දැන් අහු වෙලා නැහැ ඕන්න ඒ ඒ චිත්තක්ෂණය මං ගැලවිලා. නමුත් ඒකට වෛර කරන්න එපා. මූණට කියලා ගහන්න එපා. නීරසයි කියලා දාන්න නැතුව ඒකත් එක පොඩ්ඩක් ඉන්න බලනකොට මේ කියන ප්‍රශ්න 10ටම නැත්නම් අභ්‍යාගත ප්‍රශ්න වලට ව්‍යංගාර්ථයෙන් උත්තර දුන්නා වෙනවා. ඒ නිසා કોઈ ප්‍රශ්නයක් ගත්තත් විශ්ලේෂණ විග්‍රහය වශයෙන් සමානාර්ථයක් තියෙන්නේ. ඒ නිසා අපි බලන එක එක ප්‍රශ්න වලදී එක එක ගත්ත විග්‍රහ තවදුරටත් ඉදිරියට දියුණු කිරීමයි ඉතින් ඒක තමයි මෙවැනි සූත්‍ර සූත්‍ර පිටකයට ඇතුළත් කරන්න හේතුව. නමුත් මේ පොත්වල කොහොම විස්තර කරත් තිබුණත් Taman තේරුම් ගැනීම Tamanගේ අත්දැකීම් ප්‍රමාණයට සාපේක්ෂයි. ඒ නිසා අත්දැකීම් සියලු ඒවා මේ කියන ක්‍රමයට බලලා ඔය ditthi ගහන ditthi විසූක ditthi විපන්දනට අහුවෙන්නේ නැතුව පුළුවන් තරම් විවෘත මනසකින් දිගට භාවනා කරගෙන යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා සුළු වේලාවක් අපිට ගන්න පුළුවන් මේ සම්බන්ධව කාගරි මතිමතාන්තර අනුව ධර්ම සාකච්ඡාවකට ලා හොඳයි කියලා හිතෙනවා නම් එහෙම නැත්නම් අපි ඊතාවතා ಜಾතිගත සජ්ජනා කිරීමෙන් සතිವಾರේ સમાપ્ત කරන්න හදන්නේ ඊට තා කාට හරි කියන්න කරන්න යමක් තියෙනවා නම් ප්‍රශ්නයක් ප්‍රකාශයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා සාකච්ඡාවක නාමයෙන් කරුණාවෙන් ආරාධනා කරනවා විශේෂමක් නැත්නම් අපි ගාථා සජ්ජහනා කිරීමේ දේශනා ශ්‍රවණ සැසිවාරය સમાપ્ત කරනවා. ဣ ත්තාවතාච